හොඳයි අපි අද ධම්ම විපස්සනා භාවනා මධ්‍යස්ථානෙන් ආරම්භ කරන දෙවෙනි සීල භාවනා වැඩසටහන ආරම්භ කරන්නයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. එතකොට අපි කලින් වැඩසටහන් වලදී සහ අපේ අර ගෘහස්ත භාවනා වැඩසටහන් වලදී අපි විසින් කීප වතාවක්ම මේ භාවනා යෝගාවචරයන්ට පැහැදිලි කරලා දුන්නා භාවනාව සම්බන්ධව භාවනාවට අදාළ කරන භාවනාව ආරම්භ කරන්න අවශ්‍ය කරන සෑම සෑම උපදේශ මාලාවක්ම ලබා දීලා තියෙනවා මේ වෙනකොට. එතකොට අපිට තව දුරටත් මේ භාවනාව සම්බන්ධව කවුරු හරි හිතනවා නම් උපදේශ අවශ්‍යයි කියලා ඒ කියන්නේ නිවැරදිව ඒ උපදේශ නැවත ග්‍රහණය කර ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපිට ඒ වගේම නැවත නැවත එකම දේම පැහැදිලි කරන්න. එකම දේම දේශනා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මේ දේවල් අපි හැමදේම පැහැදිලි කරලා කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන දේ තමයි මේ භාවනාව නැත්නම් විපස්සනා භාවනාව එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම කියන එක ඒ වැඩිමට අවශ්‍ය කරන ඒ මූලික સિદ્ધාන්ත නිවැරදි වටහාගෙන ඒ දේවල් ප්‍රායෝගිකව භාවිතා කිරීම සම්බන්ධ ඒ කියන්නේ තමට ලබා දුන්න ඒ ධර්මයේ දහම් දැනුම භාවනා උපදේශ ඒ ඒ දේවල් ප්‍රායෝගිකව කොහොමද ඉෂ්ට සිද්ධ කරගන්නේ කියන එක තමයි භාවනා යෝගාචරයක් වශයෙන් අපි විසින් උරුදු පුහුණු කළ යුත්තේ. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් දිනපතාම පොය දවසට ඇවිල්ලා බණක් අහිමේ බලාපොරොත්තුෙන් මේ වගේ වැඩසටහනකට පැමිණීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕන තමන් යමක් ඇසුවනම් තමන් තමන් යමක් ශ්‍රවණය කරා නම් ඒ ශ්‍රවණය කරගත්තු දෙයට අදාළව ඒ පුහුණු වීම කටයුතු ආරම්භ කරනවා මිසක් හැමදාම මෙතන බණ අසමින් නිර්මත බණ ශ්‍රවණය කිරීමෙන් සිටීමේ ප්‍රමය බුද්ධ ශාසනය තුල නැහැ. ඒවා මේ පසුකාලීනව තමයි ඒ දේවල් හදාගෙන තියෙන උදේ ඉඳන් හැන්දෑ වෙනකම් බණ ඇහිලා බණ ප්‍රචාරය කිරීමක් සිද්ධ කිරීමක්. එහෙම නැතුව අතීතයේ අතීතයේ බුද්ධ ශාසනයන් තුල එහෙම මේ ඇවිල්ලා ජේතවනාරාමයට ඇවිල්ලා බණහා හිටපු කාලයක් නැහැ. ඒ ඇවිල්ලා එක්කෝ මාර්ගඵල ලැබුවා. එබැ නැත්තම් තමන්ට බණහල මාර්ගඵල ලබන්න බැයි නම් තමන් අහපු බණේ අනුව කැලෑවකට ගිහිල්ලා පුහුණු වීම ලබන්න ඕනේ. එතකොට මේ පුහුණු වීම ලබනකොට තමන්ට එන ගැටලු ඇවිල්ලා නැවත තමන්ගේ ගුරුවරයාගෙන් එහෙම නැත්නම් බුදුජානක වහන්සේගෙන් විමසනකොට අපිට අපි අන්න ඒවට තමයි කියන්නේ කමටහන් ගන්නවා කියලා. එතකොට එක කමටහනක් ගත්තට පස්සේ ආයි නැවත මාස ගානකින් තමයි නැවත ඇවිල්ලා අවශ්‍ය කරන අනෙකුත් උපදෙස්. ඉතින් එහාට කොහොමද භාවනා කරන්න කියලා ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඒක තමයි අතීතයේ තිබුණ ක්‍රමය. නමුත් දැන් ඒ දේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා මෙතන මේ පුටුවක් උඩ වාඩිගෙන උදේ ඉඳන් හැන්දෑ වෙනකම් බණ ඇහිල්ලක් තමයි දැන් පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම භාවනාවට අවශ්‍ය කරන උපදෙස් කියන උපදෙස් ගත්තට පස්සේ අපිට උපදේශ වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ ගුරුවරයාගේ ඒ අවශ්‍ය උපදෙස් ගන්න එක. ඒ අනිත් එක තමයි තමන්ගේ ගුරුවරයාගෙන් දැනට පුහුණු වීම ලබන යෝගාවචරීන් මුණ ගැහිලා ඔවුන් සමග සාකච්ඡා කරලා ඒ අවශ්‍ය උපදෙස් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට තමන්ට පුළුවන් දැනගන්න තමන් දැනට මෙතෙක් පුහුණු කරලා තියෙන මොන ධර්මද? පුහුණු කරලා නැත්තේ මොන ධර්මද? ඒ වගේම දැනට පුහුණු වීමෙන් ඇති ධර්ම ධර්මයන්ගේ තියෙන අඩුපාඩු මොනවාද? ඒ පුහුණු වීමේ තියෙන අඩුපාඩු මොනවාද? ඒ වගේම අලුතෙන් තමන් ඒකට ඇතුළත් කරගන්න ඕනේ මොනවද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි. ඒක හරියට ධර්මයක් ශ්‍රවණය කරනවා. ඒක වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා මම දැනට අපේ ධම්ම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කමඨහන් ලැබෙමින් සිටින දැනට සෑහෙන දුරට භාවනාව දියුණු කරගත්තෝ භාවනා යෝගිනියකට එහෙම නැත්නම් උපාසිකාවකට මම ආරාධනා කරා ඇයත් සමග යම් කිසි පිළිසඳරක ඇයගේ ප්‍රායෝගිකව මේ ධර්මය කොහොමද පුහුණු කරන්නේ මේ භාවනාව කොහොමද පුහුණු කරන්නේ කියන එක පිළිබඳව සාකච්ඡාවක යෙදෙන්න ඉතින් කාට හරි අවශ්‍ය නම් ඒ තමන්ට යමක් දැනගන්න තියෙනවා නම් ඒ වෙලෙම තමන්ට මයික්‍රොෆෝන් එක ඔන් කරලා ඒ අවශ්‍ය ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මම අද උදෑසනම ආරාධනා කරා ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශෂිනි ප්‍රේමදිලගේ උපාසිකාවට අද ඇයගේ ප්‍රායෝගික භාවනාව. මේක නැත්තම් ප්‍රායෝගික භාවනාව, එහෙම නැත්නම් දෛනික සතිය. භාවනාවත් සමග කොහොමද එකට සම්බන්ධ වෙලා එදිනෙදා ජීවිතේ සහ ඇත්තරම ගත්තොත් ඇතර භාවනා කරන අයගෙන් මම හිතන්නේ වැඩිම කාර්යබහුල කාන්තාව වැඩිම කාර්යබහුල උපාසිකාව බවට පත් වෙන්නේ ශෂිනි ප්‍රේමතිලක උපාසිකාව. ඇය රැකියා කරන්නේ ලෝකයේ තියෙන ඉහළම ආයතන වලින් එකක. නිෂ්පාදන ආයතන වලින් එක තමයි සේවය කරන්නේ ඇමරිකාක්ෂ ජනපදයේ තියෙන සිලිකන් වැලි වලට සම්බන්ධ. ඉතින් ඇය මෙතන ඉන්නේ සීල දෙනාටම වැඩි කාර්යබහුල වගකීම් බහුල පුද්ගලෙයි. ඉතින් ඒක නිසා ඒ වගේ කෙනෙක්ගෙන් ඒ ගන්න අත්දැකීම මොකද ඒ වගේ අත්දැකීමක් මට උනත් දෙන්න අමාරුයි මොකද එයා විසින් මේක ගොඩනගාගෙන එයාටම ආවීනික වෙච්ච ක්‍රමවේද එයා ක්‍රියාත්මක කරනවා. ඒක නිසා ඒ පුජ්‍යලයන්ගේ රැකියා කටයුතු එදිනෙදා ජීවිතය ඒ අපි ගත්තොත් නිවසකින් නිවස කරගත්තොත් ඒ තියෙන පරිසරය වෙනස්. එතකොට අපිට හැමෝටම දෛනික සතිය පවත්වනවා කියන එක උනත් මේ විදිහටම කරන්න කියලා නිශ්චිත ක්‍රමයක් කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ලයිෆ් ස්ටයිල් එක ජීවිතේ ගත කරන විදිය වෙනස් වෙනවා. එතකොට Taman Tamanටම ආවීනික ආවේනික වෙච්ච ක්‍රමවේදයකට තමයි යොමු වෙන්න ඕන. එහෙම යොමු වුණොත් තමයි දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් අපි වැඩිම කාලයක් ගත කරන්නේ රැකියාව තුලනේ. එතකොට මේ රැකියාවේ තමයි ගොඩක් ප්‍රශ්න අපිට එන්නේ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ රැකියාව කියන එක කළමනාකරණය කරගන්න භාවනාවත් සමග. මොකද එහෙම බැරි වුණොත් අපිට කවදාවත් මේ භාවනාව දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ හැමදාම එකම කමඨහ වார்த்தාව තමයි අපිට දකින්න ලැබෙන්නේ. භාවනාවට වාඩි ගත්තා. හුස්ම බැලුවා. හුස්ම දිගයි කෙටි කියලා කිව්වා. නිදිමතක් ආවා භාවනා ඉවර කරා. එහෙම නැත්නම් සිතිවිලි ටිකක් ආවා. හිතවිලි ටික මෙනෙහි කරා භාවනාවත් ඉවර කරා. ඕක තමයි හැමදාම අපිට කමඨහ වார்த்தාව අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ භාවනාව මෙතනින් එහාට කොහොමද අපි දියුණු කරගන්නේ කියන එක සම්බන්ධව ප්‍රායෝගික අත්හදා බැලීම ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව අපි මෙතනදී ඒ උපාසිකාවත් සමග සාකච්ඡා කරනවා. එතකොට ඒ උපාසිකාවට මේ දේ කරගන්න පුළුවන් වුණා කියන්නේ මෙතනින් කාටවත් කියන්න බෑ කාර්ය බහුලත්වයේ පිළිබඳව ඒ චෝදනාව තමන්ගේ රැකියාවට හෝ දිනදා ජීවිතේට තමන්ගේ නිවසට නිවසේ තියෙන අනිත් සමාජිකින් සමග ඒ චෝදනාව ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද කාර්ය බහුලත්වයේ උපරිම කෙනා තමයි දැන් මේ කතා කරන්නේ ඉස්සරහට. ඒක නිසා කාටවත් එතනින් එහාට කාර්ය බහුල නිසා මේ දේ කරගන්න බැරි වුණා කියලා කියන්න බෑ. ඒ නිසා මම මේක තෝරගත්තෙත් ඒකයි අයවම. මොකද හැමෝම කියන්නේ කාර්ය බහුලත්වය ගැන තමයි. ඒ නිසා අපි කාර්ය බහුලත්වයේ උපරිම කෙනා ගෙනාවට පස්සේ එයා එක සාර්ථක කරගත්තා නම් අනිත් කාටවත් ඒ සඳහා සමාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එතකොට මම ආරාධනා කරනවා ශාසනි ප්‍රේමතිලක උපාසිකාව මේ සාකච්ඡාව තමයි සම්බන්ධ වෙන්නේ. මයික්‍රොෆෝන් එක ඔන් කරගන්න. කැමරා අවසරයි සම්මාස. ඔන් කරගන්න පුළුවන්. කැමරා එක ඔන් කරන්න ඕනේ මම දැන් පැය දෙකකට විතර කලින් වැඩි කරුණේ. ආ. දැන් වෙලාව කීයද 8යිද? 9 විතර දැන් මේ ඇමරිකාවේ වෙලාව හවස 7:50යි 7:50යි ඔව් අපි කලින් සැලසුම් කරා ඇත් සමග සාකච්ඡා පවත්වන්න ඕන ආකාරය ඉතින් අපි කොතනින්ද මුලින්ම පටන් ගන්නෙ කියලා Tamanටම තීරණය කරන්න පුළුවන් සම්මහන්ස දැන් අද කතා කරන්නේ අපි ගොඩක් දෛනික සත්‍ය ගැනනේ එතකොට මම ස්වාමීන් වහන්සේ මගෙන් ඇහුවා කොහොමද මම දෛනික සතිය පවත්වන්න පටන් ගත්තේ කියලා. එතකොට මට ගොඩක්ම උදා වුණේ ප්‍රඥා. ඒකේ පොඩ්ඩක් ඒ මූලාරම්භයේ ඉතිහාසය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කොහේකට නේ. පොඩ්ඩක් මතක තියාගන්න. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම කිව්වහම දෛනික සතිය හින්දා භාවනාව දියුණු වෙනවා භාවනාව නිසා දෛනික සතිය දියුණු වෙනවා මට තේරෙනවා විදිහට මගේ අත්දැකීම. ඒ කියන්නේ අන්නෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. එතකොට මම පටන් ගත්තේ විදර්ශනා මාර්ගයේ දෙවන පොත මට හම්බුණාට පස්සේ මට මුළු පොතම කියවන්න තාම වෙලාව හම්බුනේ නැහැ. මං කියෙව්වා මම ඒ වෙලාවේ ලබා ගන්න බත් භාවනා අත්දැකීම් ගැන කියවලා ඉවර වෙලා ඊට පස්සේ මගේ හිත ගියේ උපාසිකාවකගේ ජීවන අත්දැකීම කියන භාවනා අත්දැකීම් ගැන විස්තර කරලා කියන කොටසට. එතන මේ පිටුවංකේ පිටුවංකේ කීයද? පිටු අංක 536 536 පිටු අංක 3 පිටු අංක 3ක ඇය කොහොමද දෛනික සත්‍ය පුරුදු කරේ කියන එක මේ වෙනමම සඳහන් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වුණාට පිටු අංක 536 පිටු අංක 537 ඊළඟට දෛනික සත්‍ය ගොඩාක් දිනුනම ඔකට තමයි මේ පිටු අංකේ හොයාගත්තේ මේ දෛනික සත්‍ය පවත්වන්න ඕනේ කොහොමද කියලා උමනාවෙන් පොත කියවද නැත්නම් කියවන ඒක තමයි කියෙව්වේ. දෛනික සතිය තියාගන්නේ කොහොමද කියන උමනාවෙන් තමයි කියෙව්වේ. ඒක තමයි මේ ටික අවශ්‍ය කරන්න ඕන කරන මේ තොරතුරු හෙව්වා නේද? එහෙම එකක් තියෙනවා නේ. ඔව් මොකද මට මට තේරුණා භාවනාව සහ දෛනික සතිය අතර සම්බන්ධයක් තියෙනවා කියන එක. ඒ හින්දා මේ පොත හම්බුණාට පස්සේ මේක හරිම මේක මේ එයාගේ අත්දැකීම් ප්‍රායෝගිකයින ස්වාමීන් වහන්සේ ලද්ද අත්දැකීම තියෙන්නේ. ඒ හින්දා මම මේක ඒ ඒ ටික හරි අවධානයෙන් කියවලා මට තේරුණා කරුණු තුනක්. මේ මම දෛනික සතිය ගැන මම කරුණු තුනක් මේ ඒකෙන් උපුටා ගත්තා ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ තුන්වෙනි තුන්වෙනි ඡේදය නේද? 536 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ තියෙන ස්වාමීන් වහන්සේ මේ ඒක තමයි දෛනික සතිය ගැන මට මම ආය අද්දකින් ටික කියවෙන්නේ නැති මට මුලින්ම දෛනික සතිය ගැන හම්බුනේ එතෙන්දි මීට කලින් තියනවද දන්නේ නැහැ නමුත් මට නෝට් උනේ නැහැ ඒකේ තියෙන අපගේ ගුරු දේවත්වයන් වහන්සේ කමඨහන් දෙන්නේ අපගේ මුළු ජීවිතේම ආවරණය වෙන පරිදි එනම් පරියන්කේදී හුස්ම ස්පර්ශ වන ස්ථානයේද සක්මනේදී පාද ස්පර්ශ වන ස්ථානයේද දෛනික සතියේදී කරන සෑම දෙයකම කය ස්පර්ශ වන ස්ථානයට සිහිය පවත්වන්න ඕනේ කියන එක. එතකොට මට මෙතෙන්දි ගොඩාක් අවධානය යොමුනේ පරියන්කේදී කොහොමද හුස්ම ස්පර්ශ වන ස්ථානයට සිහිය පවත්වන එක ගැන මට අවබෝධයක් ඒ විදිහමහඳුරුවනේ. මේකේ වැදගත් වාක්‍ය උනේ අර දෛනික සතියේදී කරන සෑම දෙයකම කය ස්පර්ශ වන ස්ථානයට සිහිය පවත්වනවා කියන එක. එතකොට එතකොට තමයි ඒක තමයි දැන් භාවනාවේ මූලික સિદ્ધාන්තය. බේසික් තියරි. එතකොට එතකොට ඕනම කෙනෙක් දැනගන්න ඕන වැඩක් කරන්න යන්න කලින් ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන මූලික સિદ્ધාන්තය මොකක්ද කියලා දැනගන්න. ඒක හොයාගත්තොත් තමයි තමන් කරන වැඩේ සාර්ථක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරයා හෝ කවුරු හරි කියන දෙයක් කරනවා මිසක් ආරාමයේ අන්ධෙක් වගේ අතපත ගන්නවා මිසක් Taman දන්නේ නැහැ මේ මොකද්ද කරන්නේ කියන්නේ. එහෙම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ වාක්‍ය තමයි දෛනික සතිය සම්බන්ධයෙන් මගේ අවධානය ගත්ත වාක්‍ය. දෛනික සතියේදී කරන සෑම දෙයකම කය ස්පර්ශ වන ස්ථානයට. ඊට පස්සේ පප මේ මේ විදිහට පුරුදු කරගෙන යද්දි ස්වාමීන් වහන්සේ මම මේ ගොඩක් කාර්ය බහුල වෙන කෙනෙක්. මම රැකියා ස්ථානයේදී මට තේරුණා මම කය සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මගේ අතින් මියුට් වුණා. මං කාර්ය බහුල හින්දා මට ජොබ් එකේදී මට තේරුණා මං කය ස්පර්ශ වෙන ස්ථානයට වඩා මේ හිත දිහා බලාගෙන ඉන්නවා කියන එක. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේට ගැටලුවක් විදිහට Facebook Messenger වලින් ඇහුවා ස්වාමීන් වහන්සේ මෙතන මට පැහැදිලි කිරීමක් කරගන්න ඕන කරන සෑම දෙයකම කය ස්පර්ශ වෙන ස්ථානයට කියලා තියෙනවා ඒ වුණාට මම මේ ඒකට සිත ඒ අවස්ථාවේ සිත දිහා බලාගෙන සිටීමත් ඇතුළත්ද කියන එක ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ පිළිතුර මම කියන්නම් සිත දිහා බලාගෙන ඉන්නවට වැඩිය තමන් කරන දෙයට අවධානය දෙන්න එවිට එම කරන කාර්යයට අදාළව ස්පර්ශයන් දැනෙන්න ගනී ඒ ස්පර්ශ කෙරේ සිහිය පවත්වා ගන්න එසේ නැත්නම් ඒ ඉරියව්ව කෙරේ සිහිය පවත්වා ගන්න කියන එක තමයි සාමින්හන්සේ කිව්වේ ඊට පස්සේ ඒ විදිහට පුරුදු කරගෙන යද්දී මට තේරුණා දකින මට විශේෂයෙන්ම තේරුණේ දකින සහ ඇසෙන දේවල් වලට අනුව හිත දුවන ගතිය අඩු වෙනවා කියලා එතකොට ඒකාග්‍රතාවය දෛනික ජීවිතේ යම්තාක් දුරට තියනවා කියලා මට හැම වෙලෙම මේ නෑ මේක. නමුත් ඒක මම පුහුණු කරනකොට මට ටික ටික වැටහුණා හිත දකින දේවල් වලටයි ඇහෙන දේවල් වලටයි දුවන ගතිය අඩු වෙනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන්නේ හැම වෙලාවකම ස්පර්ශය කෙරෙහි සිය පවත්වනකොට අර ඇහෙන දේවල් ඇසෙන් දකින රූප වලට හිත යන්නේ නැහැ හැමතිස්සෙම ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ස්පර්ශ කෙරෙහි සිහිපවත්වන නේද? ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිත ඔටෝමැටිකලි එනවා ස්වාමීන් වහන්සේ. ස්පර්ශයන් කෙරෙහි සිහිපවත්වපුවාම. එතකොට අපිට ආයාසයක් දරන්න ඕනේ වර්තමාන මොහොතේ හිත ගන්න කියන එකට. ස්පර්ශය කෙරෙහි සිහිය පවත්නවා කියන්නේම මට පැහැදිලි වෙන විදිහට වර්තමාන මොහොත තුළ අපි සිත පවත්වාගෙන ඉන්නවා කියන එක තමයි. ඔතනදී වෙන අනිත් වාසි බෙනිෆිට් එක තමයි ඉන්ද්‍රිය සංවරය පවත්වනවා කියන එකක් අවශ්‍ය නැහැ එතකොට. තව දුරටත්. එතකොට ඉන්ද්‍රිය භාවනාව අර මම කලින් මේ යෝගාචරණි කියලා දෙන ඉන්ද්‍රිය භාවනාව කියන එක. ඒක අවශ්‍යත් නැහැ. ඉතින් ස්පර්ශ කෙරෙහි සිය පවත්නකොට අර සීලයට අදාළ කරන යම් කිසි ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ලම අර සම්මා වායාමයේ දක්වාම ඒ කියන්නේ జాగරයන යෝගයේ දක්වාම ඔටෝමැටිකලි එනවා. එහෙම නැත්නම් භාවනා යෝගාවචරින් මේ සම්පූර්ණයෙන්ම මුලින්ම අර දැනුම භාවිතා කරලා ඉන්ද්‍රිය සංවරය පවත්වන්න යනවා, සීලය පවත්වන්න යනවා, ඊළඟට භෝජනේ මාත්‍රා පවත්වන්න යනවා. ඊතර හැමදේම ඊතර జాగරයන් යෝගයේ පවත්වන්න කියලා වෙනම පුහුණු වෙනවා. එතකොට මේ දැන් මේ මේ උපාසිකාව කියන විදිහට ස්පර්ශය කෙරෙහිසිය පවත්වනකොට ඕන මොහොතක ස්පර්ශයක් තියෙන ජීවිතේ ස්පර්ශයෙන් තොරව අපිට ඉන්න බෑ. ඉතින් අපි පුටුවක වාඩි ගත්තොත් තමන්ගේ පස්සපැත්ත බිම් වදිනවා. ඇවිදිනකොට පාද පොළවේ ගැටෙනවා. අතට පෑනක් හරි පරිගණකයෙන් ගත්තට පස්සේ අතේ ස්පර්ශය දත් මදිනකොට බ්‍රෂ් එක අතර ගන්නවා. එතකොට නානකොට සබන් කැටේ අතේ තියෙනවා. නැත්නම් වතුර ඇඟට වැටෙනවා. ඉතින් මේ හැමදේම ස්පර්ශය තියෙනවා. දැන් ස්පර්ශයේ කෙරෙසිය පවත්වන්න පුළුවන් නම් ආය අමුතුවෙන් ඉන්ද්‍රිය සංවරය කියන එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හිත ඒ අරමුණ ඔස්සේ යන එක සම්පූර්ණයෙන්ම නතර වෙලා අර ස්පර්ශය ස්පර්ශය තුළ සිත විස්රාමයටපත් වෙනවා. ඒකාග්‍රතාවයටපත් වෙනවා, තැම්පත් භාවයටපත් වෙනවා. ඒක නේද? එහෙම හරිනේ. හරි ස්වාමීන් ස්පර්ශය තුළ සිත විස්රාමයටපත් වෙනවා කියන එක තමයි හොඳම වාක්‍ය විදියට මට තේරෙන්නේ. දැන් මට තේරෙන්නේ තමයි හරිම වචනේ. හරි ස්වාමීන් වහන්සේ. වෙතන විවේකී බවක් තියෙනවා හිතේ. හොඳයි. දැන් ස්වාමින්වහන්ස අපි මෙතෙන් අර ස්වාමින්වහන්සේට ඇඩ් කරන්න ඕනති සීලය පරාමර්ශණය කරන එක නතර කරනවා කියන එක තව ටිකක් එහාට ගිහිල්ලා කතා කරනවාද? ආ සීල පරාමර්ශණය කරන්නේ සීල දැඩිව අපේ ඉස්සරහට ගමනේ ටිකක්. ආ එහෙම ගමු ස්වාමීන් හරි. මට ඒක පොඩ්ඩක් මතක් කරන්න. හරි. හරි ස්වාමීන් ඊට පස්සේ දැන් ඒ විදිහට පුරුදු වෙන්න පටන් ගත්තට පස්සේ දැන් ටික ටික දෛනික සතිය එහෙම කරගෙන යද්දි මේ ටික ටික දියුණු වෙනවා මම මං කියන්නේ නැහැ මම පැය 24ම පුහුණුව තුළ හිටියා කියලා නමුත් මට පුළුවන් හැම වෙලාවෙම මම පුහුණුව තුළ හිටියා ඒක විනාඩි 5ක් වෙන්නත් පුළුවන් 10ක් වෙන්නත් පුළුවන් පැය භාගයක් විනාඩි 40ක් වෙන්නත් පුළුවන් පැය දෙක තුනක් වෙන්නත් පුළුවන් පුළුවන් හැම වෙලාවෙම ඊට පස්සේ ඒකෙදි මට තේරුණා ඒක පුරුදු කරගෙන යද්දි 537 වෙනි පිටුවේ සඳහන් වෙනවා තුන්වෙනි ඡේදි සම ස්වාමීන් වහන්සේ එතකොට මේ සිතවිලි හිතන්නේ නැතුව අපිට මේ සිත පවතින්නේ සිතුවිලි මත නොවේ මේ ඉරියව්ව කෙරෙහි කියන එක අපිට වැටහෙන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේගේ පොතේ ස්වාමීන් වහන්සේ 537ද? ඔව් 537 තුන්වෙනි ඡේදයේ අර උපාසිකා උපාසිකාව සඳහන් කරලා තියෙනවා අපිට දෛනික සතිය දිනු වෙන දිනු වෙන සිත පවතින චෛතසික ධර්ම මත නොව ඉරියව්ව කෙරෙහි කියන එක අවබෝධ වෙනවා කියලා. ඔව් එතන මම මේ ඡේදේ කියන භාවනාවේදී එන සිතිවිලි කියන එකනේ. මේකනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන භාවනාවේදී එන සිතිවිලි වගේම මට තේරුණා අනිත් භාවනාවේ මිදලා ඉන්න වෙලාවල ඒ එන සිතුවිලි වල ගොඩක් වෙලාවට මේ වේගය අඩු වෙනවා. වේගය අඩු වෙලා මේ මනසට වෙහෙසකාරී බව අඩු වෙනවා මේ ඒ දෛනික සතිය දිනු වෙන දිනු වෙන්න. එතකොට භාවනාව කොහොමද දෛනික සතියත් එක්ක මම ඉස්සරලා සටහන් කරපු විදිහට දිනු වෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් භාවනාවේ මිදිලා ඉන්න වෙලාවට අපි සිතුවිලි හරි වේගවත්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ අපිට වේගෙන් සිතුවිලි එනවා අපිට අඳුන ගන්නවත් බෑ. හිත හරියට දුවනවා. නමුත් මෙන්න මේ විදිහට අපි ස්පර්ශයන් තුළ සිහිය පවත්වාගෙන සිතුවිලි වල වේගවත්භාවය අඩු වෙනවා. ඒ කියන්නේ ඉස්සර ඇහෙන, පෙනෙන හැම දෙයකටම ස්වාමීන් වහන්සේ ඉතින් අර ඉතින් අර ගෝසාවක් තියෙනවනේ අර හිතවිලි ගෝසාවක්. එහෙම. ඔව්. අන්නේ ගෝසාවක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය පළවෙනි ඔව් ඒ ගෝසාව කියන්නේ අර හිතේ ගෝසාවක් තියෙනවා. ඔව් ඒකේ මේ ഘോഷාව තුළ තියෙන වේගවත් භාවය අඩු වෙනවා. <laughs> එතකොට සිතට මේ සිත මේ වෙහෙස කර ගතිය අඩු වෙනවා. ඒක තමයි මට තේරෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දැන් දෛනික සතිය තවත් දියුණු වෙන්න දියුණු වෙන්න ඒ උපාසිකාව සඳහන් කරලා තියෙනවා කොහොමද තවත් දියුණු වෙන්න දියුණු වෙන්න කොහොමද අපිට නුවණ කියන එක එන්නේ කියලා. නමුත් මම එතෙන්ද ඇවිල්ලා නැහැ. එතකොට උපාසිකාව අපි තුන්වෙනි ඡේදය පොඩ්ඩක් කියමු නේද? මම හරි 537 වෙනි පිටුවේ තුන්වෙනි ඡේදයේ මම දෛනික සතිය ගැන තියෙන ටික කියවන්න ස්වාමීන් වහන්සේ. භාවනාවේදී එන සිතුවිලි නතර කරන දෛනික සතිය බෙහෙවින් බලපාන බව මාහට හොඳින් ප්‍රත්‍යක්ෂ විය. මහා බොහෝ විට සිතුවිලි හිතා ඒක මම කියවන්න. ඒක මම කියවන්න. හරි ස්වාමීන්. හරි හරි. භාවනාවේදී එන සිතුවිලි නතර කරන්න දෛනික සතියද බෙහෙවින් බලපාන බව මාහට හොඳින් ප්‍රත්‍යක්ෂ විය. ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. නිකන් දැනගත්තා නෙමෙයි. ඒක තමා තුලින් ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ දෛනික සතිය පවත්තා නැතුව භාවනා කරලා බලන්න ඕන. එක දවසක් දෛනික සතිය හොඳට පවත්තලා එක දවසක් භාවනා කරලා බලන්න. අන්න ඒ දෙක අපිට කම්පයර් කරලා බැලුවට පස්සේ තේරුම් ගන්න පුළුවන් දෛනික සතිය පවත්තා නැති දවසේ භාවනාව කොහොමද? දෛනික සතිය පැවැත්වර පස්සේ භාවනාවට වෙන වෙනස මොකක්ද කියන එක. ඉතින් මෙන්න මේ ඒ දේ අත්දා බල ඒ දේ පරීක්ෂණය කරලා බල බැලුවට පස්සේ තමයි දෛනිසති පැවැත්ීමේ ප්‍රත්‍යක්ෂය හොඳින් වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක භාවනා යෝගාචරයා කරලා බලන්න ඕන දෙයක්. තනියම. මා බොහෝ විට සිටිවිලි හිතන්නේ නැතිව හිතවිලි හිතන්නේ නැතුව කරන දේ සිහියෙන් යුතුව කරන්න පුරුදු විය. කරන දේ සිහියෙන් කරනකොට හැමතිස්සෙම මතක මතක තියාගන්න ඕනේ කරන හැම දෙයකටම අදාළ ස්පර්ශයක් තියෙනවා. එතකොට සිහිය පවතින්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි සිතවිලි හිතන්නේ නැතුව ඇවිද්දොත් එහෙම ඇවිදගෙන ගියොත් අපිට ඒ වෙලාවට ස්පර්ශ වෙන එක අපිට හිතට එන හිතට අරමුණු වෙන එකම දේ තමයි වම් කකුල පොළවේ ගැටෙනවා දකුණු කකුල පොළවේ ගැටෙනවා කියන ස්පර්ශය විතර. ඒක නිසා හැමතිස්සෙම අපි මතක තියාගන්න ඕන මේ හිතවිලි හිතන්නේ නැතුව ඉන්නකොට හැමතිස්සෙම හිත ඔටෝමැටිකලි එන්නේ ඒ කය කොහේ හරි ස්පර්ශ වෙලා තියෙන තැනට කියන එක. පුරුදු විය. දෛනික සතිය දියුණුවන්න දියුණුවන්න සිත පවතින්නේ චෛතසික ධර්ම මත නොව ඉරියව්ව කෙරෙහි පමණක් බව අවබෝධ වී. දැන් තේරුණානේ කිව්වේ. ක්‍රමක්‍රමයෙන් සිතවිලි වල වේගය අඩුවන බව මාහට දැනගත්තා. අර එහෙමේ හිතවිලි අනේක නතර කරලා තමන් ඉන්න ඉරියව්වට සිය පවත්තන්න පවත්තන්න මොකද වෙන්නේ අර සිතේ තියෙන චංච කම්පන චංචල ගතිය නතර වෙන්න පටන් ගන්නවා භාවනාවද ශීඝ්‍රයෙන් දියුණු වෙනවා මේ භාවනාව ශීඝ්‍රයෙන් දියුණු වෙන්න මේක ඉතාමත් වැදගත් වෙන මේක තමයි භාවනාවේ තියෙන බොටල් නෙක් එක අපි භාවනාව ඉදිරියට කරනවද නැද්ද කියන එක තීරණය කරන්න අපේ ජීවිතය අපේ ලයිෆ් ස්ටයිල් එක අපි චේන්ජ් කරනවද නැද්ද කියන එක මත ඒකට තමන්ගේ දුවා දරුවෝ රැකී ආරක්ෂාව එකක්වත් අදාළ නැහැ. හිතදියා. කිසිම එක්ස්කියුස් එකක් නැහැ. තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න. ඒක තමන් කරන්න දෙයක්. කාගේවත් කතන්දර කියන්න එන්න එපා මෙතන. දිනක් භාවනාවේදී කාමයන් මහා දුකක් බවත් කාමයට කැමැති වීම යන දුකට කැමැති වීමක් ලෙස සසර පැවැත්වීමට එය හේතු හේතුවක් වශයෙන්ුත් සිත තුළින්ම දැඩි හැඟීමක් ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාදයට අදාළ ධර්මතාව පවා Tamanට ප්‍රකට වෙනවා මේ සංසාර ගමන ක්‍රියාත්මක වෙන හැටි පවා තේරෙනවා මේ දෛනික සතිය පවත්නකොට එදින තරම් කාමයන්ට බිය වූ වෙනත් දිනයක් නොවි මේ පංචකාමයන් මර උගලක්සේ දැනෙනි හරි අසාතිබු ධර්මදේශනාවල කාමයේ anu ගිනි අඟුරු ගොඩක්. මස් නැති පට්ටම් සිහිනයක් මොකද සිහිනයක් ආදී කතරම් උපමා යොදා විස්තර කළත් එය දැනුමකට පමණක් සීමා වී ඇත. ඒක නිසා කොච්චර බණ ඇහුවත් ඔය සියල්ල දැනුමක් පමණයි තමයි ප්‍රත්‍යක්ෂයෙන් දැක ගන්නකම් ප්‍රත්‍යක්ෂයෙන් දැක ගන්න ඇත්තම බණ අහන පිළිවෙලටත් නෙමෙයි ඊට වඩා වෙනස්. තමන් තමන් ධර්මය අවබෝධ කරගන්නේ තමන් ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නේ තමන්ට ආවේනික ක්‍රමයකට. ඒක බුදුහාමුදුරන්ට කියන දෙන්නත් බෑ. එතකොට ධර්මය කියන්නේ ඒක සමරි එකක් විතරයි. සාරාංශයක් විතරයි. ඒක තමන් ප්‍රත්‍යක්ෂ කරලා දැනගන්න. නමුත් මෙවර භාවනාවෙන්ම එන දැනුමක් නොව තමා තුළින් ඇතුළතින්ම ප්‍රත්‍යක්ෂ විය. ඒ අවබෝධයේ ගැඹුරු සසර බිය හොඳින්ම ඇති කරවන්නට විය. අන්න මේ වගේ අත්දැකීමක් භාවනා යෝගාචරය ලැබුණට පස්සේ අන්න ඒක Tamanට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා Tamanගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න. ඔන්න ඕක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේ දුක පිළිබඳව තියෙන වැටහීම. ඔන්න සම්මා දිට්ඨියට ආවට පස්සේ තමයි ඇත්තරම භාවනා යෝගාචරය අරහස්ඨාංගික මාර්ගයට වැටෙන්නේ. අරහස්ඨාංග මාර්ගය සම්පූර්ණ කළා නෑ. අරහස්ඨාංග මාර්ගයට වැටෙන්න ඔන්න ඔතනදී. ඔන්න ඔතනින් පස්සේ තමයි ඔය එදිනෙදා සිතිවිලි හිතන එක නතර කරලා අර සම්මා දිට්ඨින සම්මා වායාමයට ඒ කියන තැනට එන්නේ. අන්න එතනට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. තවදුරටත් අර කලින් හිටපු පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඒක තමන් එක්ක ඉන්න පවුලේ සමාජිකයින්ට ඒක දැනෙන්නේ ඔහු සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් පවුලේ සමාජිකෙන් ඇවිල්ලා කියන මට මෙහෙම වුණා, අරම වුණා, ඒ ලෝක තියෙන ලොක්ම කරදර කතන්දර ඔක්කොම ටික කියනවා. කිව්වට පස්සේ භාවනා යෝගාචරයා ඒක ශ්‍රවණය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක අසන පුද්ගලයෙක් බවට පත් වෙනවා මිසක් ඒවට ක්‍රියාත්මක වෙන්නේ. ඒවට තවදුරටත් සංස්කාර අபிසංස්කරණය කරන එක නතර කරනවා. සංකතේ අபிසංස්කරණය එක නතර කරනවා. ඒ කියන්නේ චේතනා පහරය කරන එක නතර කරනවා. ආ හොඳයි කියලා කියන මිසක් ඒ ගැන හිත හිත යන්නේ නැහැ. ළමයින්ගේ වැඩ කටයුතු, රැකී ආරක්ෂා කටයුතු ගැන හිත හිතා යන එක නතර වෙනවා. හැබැයි තමන්ගේ රාජකාරියේ තමන්ගෙන් වෙන්න ඕන දේ මේ දේ කරලා දෙන්න ගොත් කරලා දෙනවා එච්චරයි. එතනින් එහාට දුක් වෙන්නවත් පසුතැවෙන්නවත් ඒවා මොකක්වත් නැහැ. දැන් භාවනා යෝගාවචරේ කොහොම වාඩි වෙලා ඉනකොට පිටිපස්සෙන් ඇවිල්ලා ළමෙක් ඇවිල්ලා බෙල්ල එල්ලනවානේ. ඒ වගේ දේවල් ඕන තරම් වෙනවනේ ළමෙක් ඇවිල්ලා. එහෙම වුණා කියලා තමන්ගේ හිතේ කම්පනයක් නැහැ. ළමයක තරහකුත් නැහැ. ඒ ගැන හිතන්න යන්නෙත් නැහැ. ළමයන් මොනවද ඕනේ කියලා ඇහුවා ඒදී දුන්නා. එච්චරයි. පාරණ නිකන් හිටියා. ඉතින් අන්න ඒ වගේ ලයිෆ්ස්ටයිල් එකකට ජීවිතයක් අපිට හදා ගන්න පුළුවන් නම් Taman දැනට ඉන්න තැනින් එතනින් එහාට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා ආජීවයෙන් නතර කරන්න වෙනවා. සම්මා ආජීවය කියලා කියන්නේ යහපත් පුද්ගලයා කියන එක. ඒකට යහපත් බෞද්ධයා. යහපත් බෞද්ධ කියන්නේ දාම් පාසලේ ප්‍රධාන දාම් පාසල් ගිහිල්ලා මොකද්ද කරන්නේ? සම්මා ආජීවයට වෙනකන් හදලා දෙනවා. ඒ කියන්නේ යහපත් පුරවැසියෙක් වශයෙන් කාටවත් කරදරයක් නැතුව හිංසාවක් නැතුව ජීවිතේ ගත කරගන්න පුළුවන් මට්ටමට අපිට ඉන්න පුළුවන්. හැබැයි ආඩර නිවන් දකින්න ඕන නම් අන්න එතනින් ඔය Tamanට ඇසෙන පෙනෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන එක ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න එක නතර කරන්න ඕන. ඊට පස්සේ ඔහු ඒ ක්‍රියාමාර්ග නතර කරාට පස්සේ ඌ නිරීක්ෂකයෙක් බවට පත් වෙනවා. ඌ විනිශ්චයකාරයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් ගහනකොට අම්පයර් කෙනෙක් ඉන්නේ. අම්පයර්ට ක්‍රීඩකේ අවුට් වුණත් 6ක් ගැව්වත් 100ක් ගැව්වත් 200ක් ගැව්වත් ඒ ක්‍රීඩකය උඩ පනිනවා මිසක් ප්‍රේක්ෂකය උඩ පනින මිසක් කවදාද අම්පයර් කෙනෙක් උඩ පනින දකලා තියෙනවද? ආවලා 100ක් ගැව්වගේ. අම්පයර්ලා උඩ පනින්නේ නැහැ. අම්පයර් උඩ පනිනවනම් ඒ අම්පයර් කෙනෙක් නෙමෙයි. අන්න ඒක නිසා තමන් අම්පයර් කෙනෙක් බවටපත් වෙන්න විනිශ්චයක් දෙන්න අම්පයර් දෙන හොඳයි නරකයි. අවුට්. හයක් ගහුවා එච්චරයි. අය ගහපු ගැන හිත හිතින් නැහැ. මට හයට කොච්චර මුදලක් හම්බෙයිද කියලා ඒ ගැන හිතන්නේ නැහැ. ලකුණු 100ක් ගහුවම මගේ තියෙන කීර්ති නාමය කොච්චරද කියලා ඒව හිතන්නේ නැහැ. ඒක යාට අදාළ නැහැ. ඒක නිසා මතක තියාගන්න ජීවිතේ කොච්චර අරමුණාවක් කිසිම බරක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් අපිට ඔය එනේ සිතිවිලි වලට සිතිවිලි නතර කරන්න. එතකොට ශාසන ප්‍රේමතිනේක උපාසිකාව කිව්වා වගේ ඒක නතර කරන්න එකපාරටම පුළුවන් කමක් නැහැ. අපේ පුහුණුව තමයි ස්පර්ශයේ ගිරි සිය පවත්තන එකෙන් තමයි මේක පටන් ගන්න. ඊට පස්සේ අපිට එතන ඉඳන් අපිට පරේෂණේ ආරම්භ කරන්න පුළුවන්. හොඳයි අපි සචිනීපාසිකාවර එතන ඉඳන් කතා කරගෙන යන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ වැහෙන්නේ නේද? පැහැදිලිව. ඇහෙනව නේද හොඳට? පැහැදිලිව ඇහෙනවා ස්වාමීන් වහන්සේ. මේ නේද? මුලින්ම ගඩියක්. නෑ ස්වාමීන්. නෑ. මට පැහැදිලිව ඇහෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ උපාසිකාවගේ දෛනික සතිය ගොඩාක්ම දියුණුනහම ලැබෙන අත්දැකීම් විස්තර කරලා තියෙනවා. මේ මේක තියෙන 540 වෙනි පිටුවේ ඒ තුන්වෙනි ඡේදේ දෛනික සතිය සමග මාගේ භාවනාවද ක්‍රමෙන් දියුණුවන්න විය. පරියංක භාවනාව කරන අවස්ථාවේදී අත්දකින අත්දැකීම භාවනා නොකරන අවස්ථාවේද දෛනික ජීවිතයේද සෑම දැනීමක්ම සිත් වශයෙන් අවබෝධ විය. එම අවබෝධය තවදුරටත් ගැඹුරට යන්න යන්න භාවනාවේ මෙම දෛනික සතියේද පෙර නොවූ ආකාරයේ වෙනස් වීම ඇතිවිය. මෙම අවබෝධය සමග ඒ ඒ ක්‍රියාවන් කෙරෙහි සංඛාර කර කර නොයන ස්වභාවයටපත් විය. සිතින් කතා කර කර යන ගතියට හිත තැබුණි. එහෙම කියලා සඳහන් වෙලා තියෙනවා. මම ඒ තත්ත්වයට තාම වෙලා නැහැ. මම දැන් කියපු ටිකනේ ඔය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔව් සිතින් කතා කර කර යන ගතියට තිත තබනවට වඩා සිතින් කතා කර කර යන ගතිය අඩු වෙලා තියෙනවා කියන එක තමයි මගේ අත්දැකීම අනුව මට දැනෙන්නේ දැන් මේ වෙලාවේ. මේ ඒක තමයි දැන් මේ වෙනකොට වර්තමානයේ මේ මට දැන් තමා වර්තමානයේ මේ මට්ටමේ ඉන්නවද? ගොඩක් වර්තමානයේ ස්වාමීන් වහන්සේ සිතින් කතා කර කර යන ගතියට තිත තැබෙලා නැහැ. <laughs> නමුත් සිතින් කතා කර කර යන ගතිය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මම කලින් භාවනා කරන කලින් 100ක් වගේ තිබ්බනම් දැන් සමහර ගොඩක් වෙලාවට 50ක් වගේ තියෙන වෙලාවක් තියෙනවා 130 40 සමහර දවස්වලට 120 වගේ තියෙන වෙලාවක් තියෙනවා. ඒ වගේ තියෙනවා නමුත් සිතින් කතා කර කර යන ගතියට තිත දැවීම සාම වෙලා නැහැ. ඒතකොට Tamanට ඒකට දැනෙන තියෙන බාධා මොකද්ද? දෛනික සතියම තමයි ස්වාමීනාස්. ඒක තව දියුණු කරගන්න. ඔව් තව දියුණු කරගන්න ඕනේ. ඔච්චර ඔච්චර දියුණු කරත් ඉවර වෙන්නේ ඉතින්. එහෙමයි ස්වාමීනාස්. දෛනික සතිය කියන එක මේ මේ රහතන් වහන්සේලාට ප්‍රශ්නයක්. දන්නවද? රහතන් වහන්සේලා දෛනික දෛනික සතිය පැවැත්වුවේ නැත්නම් මේ ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ අරිහත්ත්වේ නැති වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේට ඵල සමාපත්තිය සමාදෙන්න බැරි වෙනවා. රහතන් වහන්සේට පහ ඒක ඉෆෙක්ට් එකක් එන. කියන්නේ එදිනෙදා ඔය එන දායකයොත් එක්ක කයි වර්ග ගහ හිටියොත් එහෙම රහතන් වහන්සේ නම ඵල සමාපත්තිය සම්බන්ධයෙන් බැරි වෙනවා. ඒ ආදාන කරන්නේ නැති රහතන් වහන්සේට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක රහතන් වහන්සේට එහෙමනම් මේ පු탁ජනය කොයිතරම් දුරට පුහුණු වෙන්න ඕනද? කොයිතරම් දුර පරිස්සම් වෙන්න ඕනද? කියන එක මතක තියාගන්න. හොඳයි, ඊටට කියන්නේ. ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මම දෛනික සතියට අදාළව ඒ උපාසිකාවගේ ජීවිතය ඔව් මේ චැප්ටර් එකෙන් ගත්ත ඒවා තව තියෙනවද කියලා මට නෝට් උනේ නෑ මට ඒ කරුණු තුන තමයි නෝට් උනේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරද්දී දෛනික සති ජීවිතයේදී වේදනාව ඒ කියන්නේ අපේ ලෙඩ රෝගෙින්ද ඇති වෙන වේදනාව සම්බන්ධයෙන් මම කතා කරාට පස්සේ මට ස්වාමීන් වහන්සේ කිව්ව දෙයක් තමයි යම් වේදනාවක් හටගත්තාම එය හඳුනා ගන්නා වූ සංඥා ස්වභාවය වටහාගෙන නුවණින් වටහාගෙන මේ වේදනාවයි සංඥාවයි වටහා ගන්න විට අපිට මේ වේදනාව කෙරේ සිතුවිලි පහළ වෙන එක අඩු වෙනවා කියන එක. ඒක මම අත්දකින දෙයක් සහ ඒක මම පුළුවන් හැම වෙලාවෙම වේදනාව ඇති වෙලා පුරුදු කරන දෙයක් ස්වාමීන් වහන්සේ. මොකද මට ગેස්ට්‍රයිටිස් වේදනාව හරියට දැනෙන කෙනෙක්. ඒත් එක්කම මට සයිනස් uh, ප්‍රෙෂර් uh, හින්දා ඔළුවේ කැක්කුම කියන එක එනවා. ඒ ඒක ඒ භාවනාවත් එක්ක ඒ වේදනාව පුරුදු කරාට පස්සේ ඒ ඔළුවේ කැක්කුම ඒ ආර ගන්න ගොඩාක් අඩු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ගැස්ට්‍රයිටිස් කියන අපිට පොඩ්ඩක් ඒක අපිට පොඩ්ඩක් සයිනෝ සයිනෝ කේස් එක පොඩ්ඩක් කියන්නේ ඒක මේ කොහොමද සිය පවත්න්නේ කියලා <laughs> ඔළුවේ කැක්කුමට. එතන ඔළුවේ කැක්කම ආවට පස්සේ ස්වාමීන් වහන්සේ මං මට මං ඔළුවේ වේදනාව දැනෙද්දි නලල යටන එක කැක්කම එන්නේ. එතකොට මේ වේදනාව වේදනාවක් විදිහට දකිනවා. ගොඩක් වෙලාවට ඒක මගේ එකක් නෙවෙයි වෙන කෙනෙක්ගේ වේදනාවක් විදිහට දකිනවා. එතකොට ඒ කෙරෙහි සිතුවිලි පහළ වෙන එක අඩුවෙද්දි මේ වේදනාවත් එහෙමම නැති වෙලා ගිහිල්ලා හිත එකග වෙන ප්‍රත්‍ය වෙනවා. මේක භාවනාවේ විතර නෙවෙයි සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ දෛනික ජීවිතයේදීත් වෙලා තියෙනවා. ඒක ඊට පස්සේ මම භාවනාව තුළදී මම ගොඩක් හුස්ම දැනෙන තැන හිත තියාගෙන ඉති මටම මට මට වැටහෙනවා ස්වාමීන් වහන්සේ මේ ඒ બ્લોක් වෙලා තියෙන දේවල් විවෘත වෙනවා කියන එක يعني બ્લોක් වෙලා තියෙන දේවල් නිදහස් වෙනවා කියන එක මටම භාවනාව තුළදී ඒක වැටහෙනවා එතකොට ඒ ඔය සයිනස් ප්‍රෙෂර් හින්දා ඒ බ්ලොක් ඔව් බ්ලොක් වෙලා තියෙනවා කිව්ව මොනවද? ඒ කියන්නේ ඒ කියන්නේ මට ඒ කියන්නේ සයිනස් ඒ ප්‍රෙෂර් එක රිලීස් වෙනවා දැනෙනවා භාවනාව තුළදී. ඒක ඒක ප්‍රෙෂර් එකක් ඉන්න නිසා මිහාසේ වේදනාව දැනෙන්නේ අපිට ඔළුව එකක්ම දැනෙන්නේ. ඒතර තියෙන ප්‍රෙෂර් එක. ඒ ප්‍රෙෂර් එක රිලීස් වෙනවා. හුස්මට හිත යොදාගෙන. එහිර වෙලා. ඔව්. ඒ හින්දා මට ඒ වේදනාව ගොඩක් අඩු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මේ ඒ විදිහට භාවනාව කරගෙන යද්දි මොකද පරියන්කේදී වේදනාවට හිත යොමු කරද්දි ගොඩක් වෙලාවට ඒක මේවා වෙලා තියෙනවා ඊට පස්සේ වේදනාව ඔස්සේම හිත එකඟ වෙලා හිතේ එකඟ වෙන අවස්ථාවන් ගොඩක් තියෙනවා ඒ විදිහට වේදනාව කෙරෙහි සිතුවිලි පහල කරන්නේ නැතුව හිටියා. ඒ කියන්නේ ඒකට කියන්නේ චිත්ත සංකාර සංසිඳව ගන්න. වේදනා හා සංඥා දෙකනේ. ඒ දෙකනේ. ඔව්. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. වේදනා සංඥා වේදනා සංඥා දෙකෙන් දෙක තමයි සම්පූර්ණයෙන්ම යෝගාවචරයව කියන්නේ යෝගාවචරණේ සත්වයාව මේ සංසාරයට ඇදලා දාන්න ඔන්න උතරින් තමයි කියන්නේ අපි රස විඳිනවා කියන එක වේදනාව රස විඳිනවා කියන එක සහ අපේ සියලුම කර්ම පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියන අන්නේ කොටස පරිසම්පාදේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඔන්න වේදනා සංඥාවතන පරිසම්පාදේ තියෙන වේදනාව විතරයි නමුත් ඔකට සංඥාවක් එකතු වෙනවා අඳුරා ගැනීම මේ වේදනා අපි හැමදේම වේදනාවෙන් තමයි අපි බත් බත් කනවද පාන් කනවද කියලා අපි අපි හිතුවට අපි ඕක දැනගන්නේ ඇස් දෙක බැඳලා අපිට බත් කටර දැම්මොත් මේ බත් දැම්මේ නැත්නම් පාන් කෑල්ලක් දැම්මේ කියලා ඒක දැනගන්නේ වේදනාව. බත්තට ඒ කාය ස්පර්ශයත් එක්ක එන වේදනාවෙන් තමයි අපි හැමතිස්සෙම ඊළඟට සංඥා වශයෙන් මේ අහවල් දෙයි නේද කියලා අඳුරගන්නේ. ඉතින් ඕක සංකීර්ණ ක්‍රියාවලිය. ඕක තාම ශීඝ්‍රයෙන් වෙන සිද්ධියක්. එයින් රූපයක් දකිනකොට එන වේදනාවට අනුව තමයි අපි ඒක අඳුරගෙන තමයි ඒකට අදාළ ප්‍රතික්‍රියාව දක්වන්නේ. ඉතින් ඕක තමයි සත්‍යය සංසාරේ පුරාවටම පුහුණු කරගෙන එන දේ. ඉතින් ඔකට ඕක අයත් වෙන්නේ වේදනාන් පස්සනාවට. එහෙම නැත්නම් නාම රූප වශයෙන් අපි අභිධර්මයේ නාම රූප වශයෙන් ගත්තොත් නාම ධර්මතාවලට තමයි ඕක ඇතුළත් වෙන්නේ. ඉතින් අපිට එකපාරට නාම රූප දැක ගන්න බැරි නිසා අපි භාවනාව ආරම්භ කරන්නේ කායන පස්සනාව. ඒකයි ආනාපානසති සූත්‍රයේ පස්සම්බයං කාය සංකාරං කියන එකට පස්සේ තමයි පස්සම්බයං චිත්ත සංකාරං කියලා තියෙන්නේ. නැත්නම් මුලින්ම ඕක දාන්න තිබ්බනේ. පස්සම්බයං චිත්ත සංකාරම් කියලා. මොකද ඒක මුලින්ම කරන්න බෑ. ඒකයි අපි අරන් ශාසනික උපාසිකාවත් කිව්වේ මුලින්ම අර ස්පර්ශය කිරී සිය පැවැත්වීම. ආනාපානේ දින හුස්ම දෛනික ජීවිතේ නම් තමන්ගේ කාය ස්පර්ශය. එදින කායනුපස්තරයෙන් අපි ඉදිරියට යනකොට ඒක පරිශන කරගෙන ආර්ය පරිශනයේ යෙදෙනකොට තමයි අපිට වේදනා සංඥා කියන දෙක අහුවෙන්නේ. අන්න එතකොට තමයි භාවනා යෝගාචරතේන අපි මෙච්චර කාල සංසාරය පුරාවට රැවටෙලා තියෙන්නේ. මේ වේදනා සංඥා දෙකට චේතනා පහල කිරීම තමයි අවිද්‍යාපත්‍ය සංකාර කියලා කියන්නේ. ඔක තමයි ධම්මට්ටි ඥානය කියලා අපි දැන් ගත්තොත් නාම රූප පරිච්ඡේද ඥාණයෙන් පස්සේ දැන් ධම්මට්ටි ඥාණයට එනවනේ සම්මස්සන ඥාන වලට අන්න එතෙන්ට එන්න අවශ්‍ය කරන පාර කපා ගන්න. එහෙම නැත්නම් පටිසමුප්පාදේ වැටහීම ආරම්භ වෙන්නේ ඔන ධම්මට්ටි ඥාණය පහළ වුණාට පස්සේ. ඒකට පහළ වෙන්න ආනාපානසති භාවනාවට අනුව ගත්තොත් අපිට ආනාපානසති භාවනා පියවර 8ක් සම්පූර්ණ කරන්න ඕන. චිත්තානුපස්සනාවට එන්න කලින් චිත්ත සංකාර පස්සම්බයෙන් චිත්ත සංකාරම් කියන අවස්ථාව සම්පූර්ණ කරලා තමයි චිත්ත පටිසංවේදී අස්ස සිසාමි සික්කටි කියන අවස්ථාවට එන්නේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ තේින අපිට සමාධිය. මනස ඒකාග්‍ර වෙනවා මොකද අර අවිද්‍යාපත්‍ය සංකාර කියන එක නතර කරාට පස්සේ හැබැයි සම්මා වායාමය සම්මා සතිය සම්මා වායාමය හරියට ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි සම්මා සමාධිය කියන එක එන්නේ. මා සමාධිය කියන එක එන්නේ චිත්තානපස්සනයි. සමාදාහං චිත්තං අභිප්‍රමෝදං චිත්තං කියලා ඒ පියවරන් ටික ආනාපාන සති සූත්‍රයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි අන්නේ ඒ පිළිවෙලට බුදුරජාණන් වහන්සේ අදාළ ඒ පිළිවෙලටම තමයි අපි භාවනාවට අවශ්‍ය කරන ඒ කමඨහන් ලබා ගන්න කමඨහන් උපදෙස් ලබා දෙන්නේ. ඉතින් ඒක කොහොම භාවනා කරන්න ගියත් දැන් අර මේ උපාසිකාව කිව්වා වගේ පරයන්කෙන් ගියත් දෛනික සතියින් ගියත් අර භාවනාව යන්නේ එකම ට්‍රැක් එකේ තමයි. දෛනික සතියින් ගියත් අපිට වේදනා සංඥා දෙක අහුවෙනවා. භාවනා විදිහට කොහොමත් අහුවෙනවා. එතකොට තේරෙනවා අපි මේ යන පාර හරි පාර යන්නේ පරයන්කේ කරත් දෛනික ජීවිතයේ සිය පැවැත්වුවත් සක්මන් භාවනාව කරා. අපි දැන් හවසට වෛද්‍ය රිද්මනෝනත් එක්ක උපාසිකාවත් එක්ක සක්මන් භාවනා ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඒක පුහුණුව වෙන විදිය ඒ සියල්ලම අවස්වරුයි. ඉතින් ඒ කොයි විදියට ගියත් අර යන්නේ එකම තැනට තමයි යන්නේ. මොකද අවබෝධය එකයි. අවබෝධය භාවනා වෙනස් වුණා කියලා අවබෝධය වෙනස් වෙන්නේ නැහැ. හොඳයි අපි මේ ශාසනික පාසිකාට ආර්දන කරන ඉතුරු ටික කතාව කරගෙන යන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට දුන්න වැදගත් උපදේශයක් භාවනාව කරගෙන යද්දී ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නා පරියංක භාවනාව සක්මන දෛනික ජීවිතය නිින්ද රැකියාව කියන ඒ දේවල් අතර සීමාව බොඳ කරන්න උත්සාහ කරන්න ඕන අපි සීමාව බොඳ කරන්න ඕන කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ආරම්භ කතා ආරම්භුනේ තොතනින් තමයි නේද? ඔව් එහෙමයි එතකොට භාවනා යෝගාවචරයට මුණ ගැසෙන සෑම කායික ස්පර්ශයක් කෙරෙහිම සිහිය පවත්වා ගන්න ඕන. ඊට පස්සේ අපි කායික ඒ වගේ විවේක අරගෙන අපි පරියංක භාවනාවට ගියාට පස්සේ අපි හුස්ම දැනෙන තැන සිහිය පවත්වා ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ දෙක අතර වෙනසක් නැහැ. අපි හැම වෙලාවෙම කරන්නේ ස්පර්ශයන් කෙරෙහි සිහිය පවත්වාගෙන ඉන්න එක තමයි අපි කරලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ කලින් පැහැදිලි කරපු විදිහට අපිට දෛනික සතියත් එක්කම අපේ ඉන්ද්‍රිය සංවරය කියන එක දියුණු වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතෙන්දි කිව්වා ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේට පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා අනිත් පිරිසට සීලය පරාමර්ශණය කරන එක නතර කරන්න එතන ඉඳන් අපි ඒ දෛනික ජීවිතයයි භාවනාව අතර තියෙන සීමා අවබෝධ කරලා ඊට පස්සේ අපි ඉන්ද්‍රිය සංවරය දියුණු වුණාට පස්සේ අපිට සීලය අපි රකින කෙනෙක් විදිහට නෙමෙයි සීලය රැකෙන විදිහට කෙනෙක් විදිහට අපිපත් වෙනවා කියන එක අපි අවබෝධයට අපි අවබෝධ කරගන්න ඕනේ කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න ඕනේ කියලා කතා වුණා. ඔව් එතනදී එතනදී මෙතනදී මේ උපාසිකාව සඳහන් කරන්නේ අර සීමා බොඳ වෙනවා බොඳ වෙනවා කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපිට තියරිටිකලි එහෙම නැත්නම් ලොජිකලි ගත්තත් තර්කානුකූලව ගත්තත් අපි භාවනාවට ඉඳ ගන්නකොට නාසිකාග්‍රේ එහෙම නැත්නම් ස්පර්ශය කෙරෙහි තමයි නැත්නම් උදරේ පිම්වීම හැකිලීමට තමයි හිත යොදවන්නේ. නැත්නම් තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්. ඊට පස්සේ අපි භාවනාවෙන් නැගිටට පස්සේ අපේ ඒ ස්පර්ශය කෙරෙහි සිය පවත්තන පවත්තන පවත්තා ගැනීම පාද ස්පර්ශයට මාරු වෙනවා නා. ඊළඟට අපි එහෙමම ඇවිදගෙන ගිහිල්ලා කුස්සියේ මොකක් හරි වැඩක් කරන්න යනවා නම්. එහෙම නැත්නම් මිදුලට ගිහිල්ලා මිදුල අතු ගන්න යනවා නම්. එහෙම නැත්නම් තමන්ගේ වෙනත් රැකියා කටයුත්තකට යෙදෙනවා නම් එතනදිත් ඒ යෝගාචරය යම්කිසි අවස්ථාවක ස්පර්ශය කෙරීම සිය පවත්වනවා නම් සෑම මොහතකම එතකොට ඒ භාවනා යෝගාචරයට අදාළද මේ භාවනා යෝගාචරය චේතනා පහල කරන්න ඕනද මම දැන් පරයංග භාවනා කළ යුතුයි මම දැන් දෛනික සතිය පැවැත්විය යුතුයි මම දැන් සක්මන් භාවනාව කළ යුතුයි කියලා පහළ කළ යුතු චේතනාවක් තියෙනවා. මොකද කියන්නේ මෙතන අනිත්‍යය. එහෙම එකක් නෑ ස්වාමීනි. විශේෂයෙන් මම දැන් <clears throat> ඔව් මම දැන් සක්මන් භාවනාවට යන්න ඕන. මම දැන් සක්මන් භාවනාවට යන්න ඕන නා කියලා කියන එකෙන්ම අර්ථය එන්නේ තමන් මේ වෙලාවේ සීය නැහැ කියන එක. එහෙමයි ස්වාමීනි. ඔව්. මොකද අපේ ශාලේ ඉඳන් කුස්සියට ගියත් ඊළඟට ආමරේ ඉඳන් බාත් รู ම් එකට ගියත් වොෂ් รู ම් එකට ගියත් යන්නේ ස්පර්ශයේ කිරිසිය පැවත්තලා නම් අයි සක්මලු හොයන්න ඕනද සක්මන් කරන්න මොහොතේ භාවනා එතකොට දැන් ඒකෙන් කියන්නේ සක්මන් මළුවකට කියලා දැන් ගෙදරක සමහර ගෙවල් වල සක්මන් මළු තියෙන. ඒකෙන් කියන්නේ සක්මන් මළුව කඩලා අයින් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අපි දැන් සක්මන් මරුවට යන්නේ ඒකේ ප්‍රොෆෙෂනල් ලෙවල්. ඒකේ උපරිම සමාධිය ගන්න තමයි සක්මන් මළුවට යන්නේ. එහෙම නැත්නම් පරයන්කේ වාඩි වෙන්නේ. නමුත් හැම තිස්සෙම ඒකේ තමයි යෙදෙන්නේ. අන්න එහෙම යෙදෙනකොට පරයන්ක සක්මන දෛනික සතිය කියන තුනේම ඒ සීමාවන් බොඳ වෙලා ගිහිලා බොඳ වෙලා යනවා. එතකොට අයියෝ මට අද පරයන්ක භාවනා කරගන්න බැරි වුණානේ කියන දුකක් හිතට එන්නේ නැහැ. පරිදාහයක් හිතට එන්නේ. මට සක්මන් භාවනා කරගන්න බැරි වුණානේ. මට දෛනික සතිය පවත්වන්න බැරි වුණානේ. මට අද භාවනා කරගන්න බැරි වුණානේ. මට දැන් මේ දවස්වල රැකී රැකියාවේ කටයුතු වැඩි. ඒ නිසා සුමානකින් විතර මට භාවනා කරගන්න බැරි වුණා. මම නැත්තම් අසනීප වුණා. මගේ ඔළුවේ සෙම හිර වුණා. පපුවේ සෙම හිර වුණා. ඔළුව ගැක්කුමාවා, තුනඩේ ගැක්කුමාවා කියන එකත් එහෙම එකක් නෑ ඔක. භාවනා මොකක්ද? එහෙම ඕගොල්ලෝ කියන්නේම ඕගොල්ලෝ දෛනික අසත්‍යමත් භාවයේ තුලම තමයි ඉන්නේ. දෛනික අසත්‍යමත් භාවයේ තුල ඉන්න කෙනාම තමයි කියන්නේ මට තුමාණයකින් විතර භාවනා කරන්න බැරුණා. දෛනික හිත පවත්තන කෙනාට ප්‍රශ්නයක් එන්න බෑ මට පරියන්කට වාඩි වෙන්න බෑ පරියන්කට වාඩි වෙන්න බැරුවනේ. කාර්ය බහුල දුකට බබා හම්බෙලා. ඒකයි. ඉන්න බැරි වුණේ. දැන් ළමයා කෑ ගහනවා. ඒ මුණා කියලා භාවනා කරගන්න බැරි වුණා කියලා දුක් වෙනවා කියලා කියන්නේ <clears throat> එහෙනම් මේ මොහොතේ වර්තමාන මොහොතේ දෛනික සති සිය පවත්තලා නැහැ පොඩ්ඩක් පොඩ්ඩක් අසිය පවත්තලා තියන්නේ ඒක හොතරම අද තියාගන්න ඕනේ ඒකයි මෙතන මේ සචිනී පාචිකාව කිව්වේ අර ඒ තුනේ සීමාව බොඳ වෙලා යන අවස්ථා. ඊළඟට අර සීලය දැඩිය පරාමර්ශණය කරනවා. <clears throat> සීලය පරාමර්ශණය කරන එක අපි නතර කරන්නේ සෝවන් ඵලයට පත් වුණාට පස්සේ. නමුත් ඒ වද ආරියෂ්ඨාංගික මාර්ගියට සෝවන් වෙච්ච පුද්ගලයා පැමිණියට පස්සේ ආයි සීලයක් දැඩිව ග්‍රහණය කර ගැනීම. මං සීල් රැකිය යුතුයි. කියන්නේ බියක්. නොකරොත් එන තියෙන බිය ඒ ටික සම්පූර්ණයෙන්ම නැති වෙලා යන අවස්ථා තමයි සෝවන් ඵලයට පත් වෙන අවස්ථාව. නමුත් අපිට දෛනික සතිය හරියට පාත්‍රවන. ඉන්ද්‍රිය සංවරය පවත්වීම සම්බන්ධව 아무තෙන් පෙට්‍රල් පුච්චන්න අවස්ථාවක් නැහැ බාණන්. ඒරණේදි කියන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ උන්. ඊතර මම දැන් සීල් රැකිය යුතුයි. මම අට සීල් ගන්න ඕන. මම පන්සිල් ගන්න ඕන. කියලා එහෙම දැඩිව ග්‍රහණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ සීලබ්බත පරාමාසය කියන්නේ. දැඩිව පරාමර්ශණය කරනවා කියන්නේ දැඩිව ග්‍රහණය කරනවා. සිල්පදයක් බින්දොත් කියලා බයක් තියෙනවා. දැඩි ග්‍රහණය කරනවා. අන්න ඒක නැති වෙලා යනවා. මොකද නැති වෙලා යනවා කියලා කියන්නේ මේ සීලේ අර්ථය පිළිබඳව. මොකටද මම මේ සීලයක් රකින්නේ? මනසේ ඒකාග්‍රතාවය සඳහා. මනස ඒකාග්‍ර නම් ආයි සීලය ගැන හිතන්න දෙයක් නැහැ ඉතින්. සීලය හොඳයි. තමන් එනේන අරමුණ ඔස්සේ හිත යනවා නම් තමයි සීලය අවුල තියෙන්නේ. තමන්ගේ ශික්ෂා පදවල සහ ඉන්ද්‍රිය සංවර ආයතනවල තියෙන සංවර භාවය. ඉතින් ඒක තියෙනවා නම් හැමතිස්සෙම කොටදාය අවදින් සීලයක් ගැන දෙඩිය පරාමර්ශනය කිරීමේ අවශ්‍යතාවය සීලය දැඩිව උපාදානය කරගැනීමේ අවශ්‍යතාවයක්. මොකද බුදුදහමේ තුල තියෙන්නේ එක ස්ටෙප් එකකට එක තැනකට ආවට පස්සේ යට එක අයින් අයින් කරන්න. දැන් සකදාගාමී ඵලයට සම්බන්ධුනාට පස්සේ අයියාට සෝවාන් ඵලයට සම්බන්ධෙන්න බෑ. ඒක ඉවරයි. දැන් අපි සීලයෙන් කරන්න ඕන ටික කරලා උඩට ආවට පස්සේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට එනකොට ආයි සීල විසුද්ධිය ගැන හිතේ තින්න යන්න ඕනේ නැහැ. සීලේ අවුල් නම් චිත්ත විසුද්ධියෙන් එක පේනවා. ඉතින් අන්න ඒ වෙනස අපේ ජීවිතේ නැති කරගන්න පුළුවන් නම් මම අද පරියංග භාවනා කරා මම අද දෛනික සතිය පැවැත්තුවා මම අද සක්මන් භාවනා කරා කියලා මේක නෑ කොයිලායි සක්මනේ තමයි ඉන්නේ කුස්සියට තේක බොන්න ගියා සක්මනින් යන්නේ තේක බොනකොට අර සීනි දාපු තේක දිවි ස්පර්ශ වෙනකොට එතන ස්පර්ශයනේ තියෙන්නේ සියලු ස්පර්ශයන් වල හැමතිස්සෙම මේ ප්‍රමුඛයා බවට පත් වෙනවා. ඉදිරියට එන ස්පර්ශයේ 100 පැවැත්වුවාට පස්සේ දැන් භාවනාව 100ට 100ක් තියෙනවනේ දැන්. අපි පරයන්කයට යන්නේ ආයේ උපරිමේ. මොකද පරයන්ක භාවනා කරන්න බෑ භාවනා ඉස්සරහට දිනු කරගන්න. නමුත් පැය 24න් භාවනාව යනවා ඉතින්. අනේ තෙන්දී අතර පරයන්ක සක්මන දෛනික සතිය කියන තුනේ සීමාව බොද වෙලා යනවා කියන එක දරගන්න භාවනා කරලා. හොඳයි අපි ශාසිනී උපාසිකාවට ඉදිරියට කතා කරමු. නමස්කාරයි ස්වාමීන් ඊට පස්සේ අපි මේ විදිහට ස්වාමීන් වහන්සේත් පැහැදිලි කරපු විදිහට දෛනික සතියයි භාවනාවයි භාවනාව පොදු සාධක විදිහට ස්පර්ශය කියන එක අපි පවත්වා ගත්තට පස්සේ පවත්වාගෙන යනවා. ඊට පස්සේ ඊට අමතරව ස්වාමීන් වහන්සේ මම දෛනික ජීවිතයේ මම කරන ක්‍රියාවන් නුවණින් විමසනවා මට පුළුවන් හැම වෙලාවෙම. මොකද පාරියන්කය භාවනාව සමහර දවස්වලට මට කරන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා මාර්ගය දෙවනි පොතේ පිටුවන්ක 399 සඳහන් වෙනවා සිතත් කයත් හරහා පැතිරී යන දැනීම් ආශ්‍රයෙන් මතුවන සංස්කාරයන් කිසිවක් පාලනය කළ නොහැකි බව දැක එන හැටියට යන්නට ඉඩ හැවීමෙන් එන එන හැටියට යන ඉඩ හැවීමෙන් නිහත අනුපස්සනා කුමන ප්‍රමාණයක් සිදුවෙන්නේ සිදුවන්නේදයි වටහා ගැනීම අපහසු කරුණක් නොවේ කියලා අට්ඨාරස මහ විපස්සනාවට විපස්සනාවෙන් පස්සේ එන ඡේදයේ සඳහන් වෙනවා ඒකෙදී මම ගොඩක් වෙලාවට ওই සිතයි කයයි අරහා පැතිරී යන يعني දැන් අපි සිතයි කය හරහා හැම විටම පැතිරලා යන සංස්කාර කියන එක තේරෙනවා ස්වාමීන් වහන්සේ දැනීම ආශ්‍රයෙන් හා සිතවිලි ආශ්‍රයෙන් එතකොට ඒ වගේ කිසිවක් ඒවා පාලනය කරන්න බෑ කියලා දැන් නුවණින් දැකගෙන එන විදිහටම යන්නට ඉඩාරින එක පුළුවන් හැම අවස්ථාවෙදීම කරනවා ස්වාමීන් වහන්සේ. ආරමේ ආයාසයෙන් තොරව භාවනාව යනවා ඉතින් නේ. දනිසති කියලා එහෙමයි ස්වාමිනාන්ත ඒ වෙලාවට සමහරක් වෙලාවට හිත එකඟ වෙනවා මේ දෛනික ජීවිතේ උනත්. ඒ කියන්නේ ඒක අවබෝධ වුණාට පස්සේ ඒවා කිසිවක් තමන්ගේ පාලනේ නැහැ කියලා අවබෝධ වුණාට පස්සේ හිත හිත විසින්ම එකඟ වෙන වෙලාවක් තියෙනවා හඳුරන්නේ. අනුපස්සනාවන් ඉබේම ස්වයංක්‍රීයව යනවා කියන්නේ දැන් අපේ අනිච්චානුපස්සනාව වැටෙනකොට ඒක ඉබේම පරසට වැටෙන ඉඩ අනිත් වෙලා යන ස්වභාවය. තේරෙනවද? එහෙමයි සර්. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා වයි අනුපස්සනා වශයෙන් යනකොට ඒක අනිත්‍යයට එච්චර අදාළ නැහැ. ඉතින් මේ උපාසිකාවට තමයි ඒක වැදගත් වෙන්නේ. එයා තමන් වඩපු අනුපස්සනා ටික එදිනෙදා ජීවිතේදී තමන්ට ප්‍රකට වෙනවනම් යම් කිසි ආකාරයකින්. දැන් කරට ශබ්දයක් ඇවිල්ලා වදිනවා. ඒ ඕනම අවස්ථාවකදී අපිට අනුපස්සනාව මේ ඇති වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම ඒ දෙයට වෙන්න වෙන්න ඉඩ අරින්න ඕන. අන්න එතකොට එතෙන්දී විදර්ශනා භාවනාව 100ට 100ක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒ එනේන ප්‍රකට අනුපස්සනාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකට වෙන්න ඉඩ ඇරියට පස්සේ. පැහැදිලි නේද? පිළිවෙලා ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි වුණා. එන්නේ විදිහ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම කතා කරන්න කැමති අපි දැන් ගොඩාක් කාර්යබහුල දිනවල දෛනික සත්‍ය කොහොමද තියාගන්නේ කියලා ඒකට <laughs> දැන් අද දවස් අද තුලත් වුණා ඇත්තටම මේ මම ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ මම එලාම් එකක් තියනවා මේ විනාඩි 30 වගේ කාලයක් තුළ මොකද දෛනික සතිය දුර්වලයි කියලා තේරුණ ගමන් මට වැඩ වැඩි වුණාම දෛනික සතිය දුර්වලයි කියලා මටම තේරුණාම මම ගොඩක් වෙලාවට ලාම් එක පාවිච්චි කරනවා විනාඩි 5 10 පැය භාගෙ වගේ වෙලාවල් වල දෛනික සතිය effortlessව තියෙන වෙලාවලුත් තියෙන දවසුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් රැකියාව තුළ එහෙම තියාගන්න අමාරු වෙලාවල් එනවා හාමුදුරනේ. එතකොට තමයි මම මේ ලාම් එකක් පාවිච්චි කරන්නේ. ඊට අමතරව මම කතා කරන්න කැමති දෛනික ජීවිතය තුළ ලබන අත්දැකීම් ගැන. ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ හිතේ හිස් බවක් තියෙනවා. ඒ කියන්නේ හිත හිත විහිම නිකන් හිස් කරනවා අරමුණු ගන්නෙ නැහැ අරමුණු පස්සේ දුවන්නේ එහෙම ගතියක් මට තේරෙනවා. ඒ කියන්නේ කතන්දර ගොත ගොත යන්න මට ඕනුණා. පොඩකින් ඔව් හරි කියන්නේ. ඒ කියන්නේ කතන්දර ගොත ගොත යන්න මට ඕන වුණත් ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ හිත හිත විසින්ම මේ ලොක් කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ මට ඕන වුණත් කතන්දර ගොත ගොත යන්න හිත ඒ වෙලාවේ දෙන්නේ නැහැ. හිත ලොක් කරලා ඉවර වෙලා හිත ගොඩක් කිස් බවට එන වෙලාවල් තියෙනවා. ඊට අමතරව ගොඩක් වෙලාට දෛනික සතියනේ ඔය කියන්නේ දෛනික ජීවිතේනේ ඒ කියන්නේ එදිනෙදා මේ කියන්නේ මම කියන්නේ භාවනාවේදී නෙමෙයි ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතේ එහෙම හිස් වෙනවා මේක ස්වාමීන් වහන්සේ මේ පැය 24ම දවස් 7ම වෙනවා කියලා මම කියන්නේ වෙන දවස් වෙන වෙලාවල් තියෙනවා එතකොට මම ගොඩාක් කාර්යබහුල හින්දා මට ඒක සුළු වෙලාවකට හිතේ හිස් බව දැනෙනවා කියන එකත් මට නිවීමක් දැනෙනවා කියන එකත් ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ රැකියාව තුල වුණත් ඒ වෙලාවට හිතේ හිස් බව කියන එක දැනෙනවා මේ ඒ විදිහට මේ ඒ කියන්නේ හිත හිත විහිම හිත හිස් කරලා නිකන් හිත හිතම ලොක් කරන ගතියක් වගේ මට තේරෙන්නේ වචන වලින් කියන්න ටිකක් අමාරුයි මට කියන්න පුළුවන් ඒ වෙලාවේ හිත කතා කරනකොට යන්නේ නැහැ කි. හිත ලොක් වුණාට පස්සේ මොකද වෙන්නේ? එතකොට ස්වාමීන් වහන්සේ හිත ඒකාග්‍රතාවයේ තියෙන්නේ සිතුවිලි මොනවත් නැහැ හිතේ හිස් බවක් තමයි ඉතින් තියෙන්නේ මට වෙන මොකුත් දැනෙන්නේ නැහැ මොන මම මොකද දැනෙන්නේ කියලා මම හිතන්න යන්නේ නැහැ ඒ වෙලාවේ එතකොට දැන් මේ වෙලාවේ මේ රැකියා කටයුතු කොහොමද කරන්නේ හිස් භාවයත් එක්ක රැකියා කටයුතු කොහොමද කරන්නේ සමහරක් වෙලාවට මම රැකියා කටයුතු නවත්තලා පොඩ්ඩක් නවත්තලා ඇස් වහගෙන ඉන්න වෙලාවල් තියෙනවා එහෙම නැත්තම් ඒ වෙලාවට කරද්දී ස්වාමීන් වහන්සේ නිකන් රොබෝ කෙනෙක් වගේ නිකන් මැෂින් එකක් වගේ <laughs> තමයි ඒ කියන්නේ. <laughs> වැඩේ වෙනවා හැබැයි හිත කිසි. රොබෝලත් එක්කමනේ වැඩ කරන්නේ නේ. <laughs> ඒත් අමතර ස්වාමීන් මේ දවස්වල මට ඒ අත්දැකීම අඩුයි ගොඩක්. ධාතු වල ඒ ස්වභාවය ඒ අරමුණු වෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඝන දේවල් වල අංශු කම්පණය වෙනවා පේනවා. ඒ වගේම ජල් මේ වතුර ගත්තාම ඒක ඝනව පේනවා. ඒ කියන්නේ ඒ ධාතු වල ඒ ස්වභාවය දෛනික ජීවිතේ පවා මනසට වැටහෙන අවස්ථාවල් තියෙනවා. දෛනික ජීවිතයේ ගොඩක් දියුණු දවස්වල. මේ දිනවල නම් මට ඒක අඩුයි. මේ එහෙම වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒව තමයි මම අත්දැකීම් විදිහට මට දැනෙන්නේ. ඊට අමතරව අර මේ කම්පියුටරේ මොකද දීවැලමක් කරනවා දැනනවා කියලා <laughs> එහෙම තේරෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මම වැඩ කරන කම්පියුටරේ මගේ ඉස්සරහම දීවැලමක් කරනවා. මේ මට එහෙම දෙන්නලා තියෙනවා. මේ වෙන කම්පියුටරයක් ගෙන්න ගන්න. <laughs> මේ මොකුත් කරන්නේ කිසිමකට තේරෙලාට කරන වැඩේ විදිහට ඉතින් කරගෙන යනවා. ඒ කියන්නේ ඒක ආව ඒකට මට තේරෙනවා. ඉතින් ධාතු වල තියෙන ස්වභාවය වැගිරෙන ස්වභාවය කියන එක වට වට වැටෙනවා. ආපෝ ආපෝ ධාතු ස්වභාවය. ආපෝ ධාතු ස්වභාවය වැගිරෙන ස්වභාවය කියන එක වටහාගෙන ඉතින් ඒ විදිහට වැඩ කරගෙන යනවා. මොකද වැඩ නවත්තලා ඒ වෙලාවේ භාවනාවට යොමු වෙන්න ගොඩක් අමාරුයි. ඒ වෙලාවේ හිත එක ගොුණා. ඒ හින්දා මේ ඒකයි මම කතා කරන්න කැමති හාමුදුරනේ මේ ආය භාවනා යෝගාවචරයේ දෛනික සතිය පවත්වාගෙන යන්න අමතරව භාවනාවට තියෙන උවදුරු විදිහට මට දැනුණ දේවල් එකක් තමයි ස්වාමීන් වහන්සේ Facebook පමණිකවා භාවිතා කරද්දී ඒක භාවනාවට භාවනාවේ දියුණුවට බාධාවා මොකද අපි ඒ වෙලාවේ සිතුවිලි රස විඳ විඳ යනවනේ. එතකොට ඒක භවනාවට බාධාවක් වෙනවා. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ අපි පමණ ඉක්මවා කතාවට යන එකත් මට තේරෙන විදිහට භාවනාවට බාධාවක් වෙලා තියෙනවා. ඒ දෙක තමයි මට ගන්න වශයෙන්ම තියෙන්නේ. භාවනාවට වාඩි ගත්ත ගමන් ඒ කතාව රිපීට් වෙනවා නේද? ඒක එන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කතාව හරිම සජීවීව ඊට පස්සේ භාවනාව තුළ යනවා. ඒක දැන් Facebook Facebook කෙනෙක් ගැන මට කියන්න ඕන දෙයක් ඔය මේ දැන් කවුරු හරි දැන් group එකේ පළවෙනි කමටහම වර්තා එහෙම නැත්නම් මම දාන යම් කිසි මොකක් හරි post එකක් හරි Tamanට ඒක Facebook ගියාම Tamanට ඒක දකින්න ලැබෙන්නේ ඔතන යෝගාචර දෙන්නෙක් ඉන්නවා වර්ග දෙකක් ඉන්නවා තමන් පහලට අර ස්ක්‍රෝල් කරගෙන පහලට පහලට යනකොට අර වෙන කුණු ගොඩවල් එක්ක තමයි ওই කමඨාවරතාවත් තමන්ට දකින්න පුළුවන් වෙන්නේ. අන්න ඒ යෝගාවචරය කවදාවත් ඒගොල්ලන්ගේ භාවනා දියුණු වෙන්නේ නැහැ. මොකද අර ආම්බෙන් තමයි කමඨාවරතාව දකින්නේ ඒක දැකලා තමයි මේක <clears throat> කියවලා තමයි ඔන්න මතක් වෙන්නේ. එතකන් අර Facebook එකේ තියෙන කුණු ගොඩවල් කුණු හarp තමයි බල බල හිටියේ ඉතින්. ඒ වගේ සමහර යෝගාවචරය ඉන්නවා. එයා Facebook එන්නේ කෙලින්ම group එකට. අපටම වාර්තා බලන්න තමයි කෙලින්ම එන්නේ. එයා යන්නේ නැහැ news feed එකට. කවදා news feed එකෙන් කමටා වාර්තා කියවන්නේ කෙලිම අද කමටා වාර්තා කීයක් ආවද? ඒකට දාලා දෙන උපදේශ මොනවද? එතකොට ඒ උපදේශ සහ තමන් ඉන්න තැන අතර තියෙන වෙනස මොකද්ද? තමන්ට ගැළපෙන උපදේශය මොකද්ද? ඒ ටික පොතක් අරන් නෝට් කරගන්නවද? ඒ අත්දැකීම Tamanට ලැබුණොත් Taman මොකද කරන්න ඕන ඊළඟට? අන්න එහෙම යෝගාචරයෙන් Facebook යනවා නම් අන්න ඒ යෝගාචරයගේ භාවනා ඉක්මනට දියුණු. ඒ භාවනා දියුණු වුණු හැම බොහෝ යෝගාචරයෝ නිකං කාලේ නාස්ති කර කර යන්නේ නැහැ. ඔන්න පෝස්ට් එකක් දැක්ක ගමන් තමයි ආ මේ රීට්‍රීට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. <laughs> YouTube එකේ කරන වීඩියෝ එකක් දාලා තියෙන එක බලන්න ඕන. අර අස්සේ තමයි අරක දකින්නේ. සාරාට ඒක ඒක යනවා මගේ ඇන්නේ. ඒ වගේ අයට කවදාවත් නිකම් මේ බොරුවට කල්නාස්ති කරන්න එපා භාවනාව. කවදාවත් භාවනාව දියුණු වෙන්නේ නැහැ. භාවනාවක් දියුණු වෙන්නේ භාවනාවට ගරු කරොත් විතරයි. ඒ කියන්නේ හිතුවත් විතරයි. ඒකට උත්සාහ කරන කෙනාට තමයි ඒක දියුණු වෙන්නේ. එහෙම නැතුව මේ අනිත්‍ය කරන්නම් වල හොඳට කමටහන් ගන්න එක්කෙනෙක් හිටියොත් ඔන්න කමටහන් වතාවක් දානවා. ඔන්න කවුරුත් හරියට කමටහන් වතාවක් දාන්නේ නැහනේ. පලාතවත් නැහැ ඉතින්. ඔන්න කාගේ හරි යන හොඳ වார்த்தාවක් දෙකක් ඔන්න මේ දවස්වල කවුද අර හොඳට භාවනා කරන්නේ කවුද? කවුද මේ දවස්වල හොඳට භාවනා කරන්නේ? දන්නවද ඇහුවත් කියන්නේ? මතකද? හ්ම් මතකද? බැලුවද? කවුද කරන්නේ? නෝකෙන්ම හොයාගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ මේ group එක අධ්‍යයනය කරන විදිය. උත්තර දී ගන්න බෑ නේද? ආනස ජානකි උපාසිකා නෑ නෑ මේ දවස්වල නැගී එන තරුව කවුද කියලා අහන්නේ. දවස්වල හොඳට කරන්නේ මේ දවස්වල. සංඥා කී කී කී කී කී දෙනාද ඒකට උත්තර දෙන්න පුළුවන් කියලා බලන්නකෝ. ඕගොල්ලෝ ධර්ම මාර්ගේ නෑ ඒකයි. රිස්වා උපාසික අනුජා උපාසිකාව ඔව් අනුජා දැන් එයාගේ වාර්තා ටික අදවස මම ගන්නවා එයා කපටවාත 70ක් දාලා තමයි හරියට භාවනාව කරලා තින්නේ මොකද එයාගේ වර්තාසාව වරද්දලා කමඨා වර්තාවල තියෙන ලොකු අඩුපාඩු හදන්න අපිට. ඒ අඩුපාඩු ටික මම දැන් හවසට කතා කරනවා. අපිට අර හවසට වස්සාරදනව තියෙන ඉඳ වැඩි වෙලා කරන්න වෙන්නේ හතරට විතර නතර කරන්න වෙන. ඒක නිසා වේලාසනින් අපිට පටන් ගන්න සිද්ධ වෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ කීයෙන් කී දෙනාද ඕක දන්නේ කියලා හරියට ඒක බලලා තියෙනවා. කලාතුරකින් එක්කෙනෙක් තමයි බලලා. ඒක තමයි හේතුව. හේතුව දැනගන්න. මම මේ කොච්චර කරත් කොච්චර කර කොයිද කොච්චර කරලා කොච්චරනේ මොකක්වත් කරන්නේ. දැන් ඇහුවත් කියන්නේ මම මෙච්චර භාවනා කරා මෙච්චර කමට ආවර්තා දැන්. භාවනා කිසි වෙනසක් කළානේ. ඒක නිසා ඔයගොල්ලෝ Facebook ගිහිල්ලා කරන දේවල් මම දන්නවා. බලන දේවල්. Facebook එකෙන් ඇහුවොත් කියයි. YouTube එකෙන් ඇහුවොත් කියයි මොනවද බලන්නේ? හිස්ටරි එකට ගිහලා බලන්න. YouTube හිස්ටරි වල දැන් Facebook එකේ නේ හිස්ටරි හිටින්නේ නෑනේ. ඕන කුණු ගොඩක් බලන්න. ඒ ඕවා බල බල තමයි ඔයගොල්ලෝ දවස ගත කරන්නේ. ඒ වාතර ටීවී එකේ මොකක් හරි යනවනම් ඒකත් ඔන්න හොස දාලා බලාගෙන ඉන්නවා මේ හොඳ ආමුදුරම බණක් කියනවා කියලා. ඒ ඕක ඔහොම කරලා ඔයගොල්ලෝ නිවන් දකින්න හිතනවා නම් මෛත්‍රී බුද්ධ සාධනෙත් බෑන්නේ මතක. මෛත්‍රී බුද්ධ දාසනේ නිවන් දකින්න සෑහෙන්න භාවනා කරලා තින්නේ. සෑහෙන්න. කොහොම කරලා වාදි. දැන් ගෞතම බුද්ධ දාසනේ ඉවරයිනේ. තා පොඩ්ඩනේ තින්නේ. අර මම මේ ළඟදී අර උපාසිකාවකට කිව්වා. දැන් භාවනා කිරීමේ ආනිසංශ ගත්තොත් කොටස් දෙකකට බෙදෙනවා. ඒක මතක තියාගන්න. අපි ගත්තත් හොඳට භාවනා කරන කෙනෙක් වුණත් මනුසාත්මයකටවත් යන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව යා පළවෙනි එක තමයි මාර්ගඵලයක් දක්වා භාවනා නොකිරීම. මේක එකක්. මාර්ගඵල ලැබුණොත් ඉතින් කොහොමත් අපිට විශ්වාසයක් නැහැනේ. අනිත් එක තමයි ඔය කොච්චර භාවනා කරත් ඒ භාවනා කරපේ ආනිසංස ලැබෙනවා. නමුත් අපි කොච්චර භාවනා කරත් ඒ මරණ මොහොතේ මරණ වේදනාව අපිට සිහි පිටවා ගන්න බෑ. මොකද අද මැරෙන්න දෙන්නේ නැහැ කාටවත්. මැරෙන්න දෙනවද? දැන් ඔයගොල්ලෝ මැරෙන්න ගියාට ළමයි මැරෙන්න දෙන්නේ නැහැ. අර මේ කටු ගහලා කොහොම හරි නහයට බට දාලා අර අපාය අපායෙන් භාගයක් විතර මේ යන අපාය අපාය විඳින දුක් තියෙනවානේ. ඒ දුක් වලින් භාගයක් විතර මේ අවුරුදු 10ක් විතර ඇඳේ තියාගෙන පුහුණු කරනවා ළමයි. ඊන හොඳම බෙහෙත් දීලා අම්මට නැගිටින්නවත් දෙන්නේ නැතුව ඔක්කොම මේ පැත්තෙන් ටික් ටික් ගාලා ECG මේවා යනවා අර පැත්තෙන් අරක යනවා මේ පැත්තෙන් මේක කරනවා මේ පැත්තෙන් හුලං ගහනවා නහයට මේ කනට නදහා ඉන්නවා පණ ඇද ඇද ඉන්න බෑ දැන් මැරෙන්නේ දැන් ඉස්සරහාගේ මැරෙන්න බෑනේ අර අනේ පිඬු සිටුමා මැරුණේ නේ මතක නේද මැරෙන විදිය කියන්නේ ආඩද කියන්නේ මේ සරුත් හාමුදුරන්ට කියන්නේ අනන්ද හාමුදුරන්ට තියෙනවනේ දැන් ඒ විදිහට මැරෙන්න බෑ නේද? අද මැරෙන්නේ මෙලෝ 100ක් නැතුව මැරෙන්නේ. හොස්පිටල්. මැරුණාද කියලා <laughs> මැරිච්ච එකා දන්නේ නැහැ. හදවත නතරයෙන් තමයි මොකද ඒ විදිහට තමයි මාස ගණක් ඉඳලා දෙන්නේ. <laughs> මැෂින් එකෙන් තමයි මැරුණාද නැද්ද කියලා තීරණය කරන්නේ. මැරිච්ච එකා දන්නේ නැහැ මැරුණාද කියලා. මතක නැහැ මොකද 100 නැහැනේ. එතරම් භූතයෙක් කියලා එතරම් ඉන්න ඇඳ ගාව. මිනිහා දන්නේ නැහැ මිනිහා මරා දෙන්නේ. මිනිහා හිතන්නේ තාම ඇඳේ ඉන්නවා. බැරි නම් භූතෙක් වෙලා ඉන්නේ. මේල්ල පාංශකුලෙත් දීලා ඉවරයි. දුන්නට පස්සේ තමයි අපි ඉන්න පාංශකුලෙ දුන්නා ඔන්න හරි. ඔක්කොම පින් ලබා දුන්නා හරි. තියෙන අඩේ තියෙන ලොකම අටපිරිකර ගෙනල්ලා තමයි පින් දුන්නේ. හරි. මිනිහට මලා කියලා දැනගන්න සුමානයක් විතර යනවා. මැරුණානේ කියලා භූතාත්මේ. ඒක තමයි දැන් භාවනා කරත් ඔතෙන්ට යන්න පුළුවන්. ඒ ට්‍රාන්සිට් එක ගන්න වෙනවා. දැන් අපි පිටරට යනකොට කොහොමද එකපාර යන්නේ නැණි ප්ලේන් එකෙන් නේද? දැන් යුරෝප් යනකොට ඩුබායි වලින් බහැලා වෙන ප්ලේන් එකක නැගලා තමයි යන්න වෙන්නේ. පොඩ්ඩක් මට තප්පරයක් දෙන්න. ඉතින් ඒ නිසා අද මරණය කියන එක ඉතාම බාහිරක තත්ත්වයකටපත් වෙලා තියෙන මේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග. ඒක නිසා අවුරුදු ගාණක් පැන ඇදලා අවුරුදු ගාණක් අසිතිමත් ඉඳලා මොලේ මැරිලා ගොඩක් කාලෙකින් තමයි හදවත මැරෙන්නේ. මැරිලා විඥානේ අවසන් වෙන්නේ. ඒ මට්ටමට එනකොට භාවනා කරත් එයාට කිසිම මේ ගැළවීමක් නැහැ මොකද මේ මේ තමන් කරපු දේවල් තමන්ට මතකත් නැහැ තේරම මතක වෙලා නැති මාස ගාන ලෙඩ ඇඳී ඉන්නකොට තලේසින් කෙනෙකුට මැරෙන්න දෙන්නේ නැහැ ඒක නිසා මතක තියාගන්න අනිවාර්යෙන් ගොඩාක් වෙලාට මරණයේදී අපිට ට්‍රාන්සිට් එකක් ගන්න වෙනවා මාස කීපයක් භූතාත්මයකට ගිහිල්ලා ඉඳ වෙනවා ඒක හොඳට මතක තියාගන්න කෙලින්ම එකපාරටම යන්න හම්බෙන්නේ නැහැ. තමන් මියගේ ගෙදරම තමයි තමන්ට ඉන්නේ. ඒකට හේතුව මොකද? අර මරණ වේදනාවේ සිය පවත්වා ගන්න බැරි වීම එක එකක් සහ භාවනාව අවසන් වෙනකම් භාවනා නොකර ਬਾගෙට නතර කිරීම. හොඳට ඔය කුසී සිංක් එක තියෙන තැන. ඒ හොඳට මතක තියාගන්න. කෑම කන්න වෙන්නේ ඕයෙන් තමයි. හරිද? ළමයි යෝකට කෑම දායි. බටේ ඇතුළේ ඉඳන් කෑම කන්න දෙයි. මාස කිහිපයකට. මොකද අර දාන සීල භාවනා කරලා තියෙන හින්දා හැමදාම ඉන්න වෙන්නේ නැහැ. නමුත් ටික කාලයක් ඉන්න වෙනවා. මොකද අර මරණ මොහොතේ හරියට අපිට ඒක හිත පිටව ගන්න බැරි නිසා. ඒක නිසා මේ භාවනාව කියන එක සෙල්ලමක් කියලා හිතන්න එපා. මේක අනිවාර්යයෙන්ම මේක ඉවර වෙන්නම කරන්න. දැන් මරණ මොහොතේ අනිවාර්යයෙන්ම අපිට heart attack එකකට මුහුණ දෙන්න වෙනවා. දැන් මරණයකින් 90ක් විතර මැරෙන heart attack එකකින්. ඒතර අනිවාර්යෙන් ඒලා දැඩි දුක් වේදනාව. මෙතනින් මේ හදවතින් මෙහෙම පටන් අරන් මේ මත දිගේ මෙහෙම එනවා. සමහරවල් නම් පළවෙනි heart attack එකෙම මැරෙනවා. එහෙම නැත්නම් අපිට bypass කරලා සෑහෙන කාලයක් ඉන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේ මරණ මොහොතේදී එන මරණ දුක් වේදනාවට අර සචිනි ප්‍රේමතිල කිව්වාගේ අර වේදනා සංඥා දෙකට චේතනා පහල කරන්නේ නැතුව ඒ ලාවේ දේශය නේද අපිට එඟට යම් කිසි කායික දුක් වේදනාවක් ආපු ගමන් අපි ඒකට දේශ කරනවා. ඒ වෙලාවේ මිය ගියොත් එයම චුති චිත්තයට ඒ ගන්නේ අකුසල කර්මය තමයි එතෙන්දි ගන්න කෙලින්. ආර කොච්චර වතුර දහහක් ඇදලා කලී බිනගත්තත් බින්ද වගේ වැඩක් වෙන්නේ නැද්ද? කොච්චර ජක්ෂ භාවනායෝ ගවචරෙක් වුණා මාර්ගඵල தත්වයකට ඇවිල්ලා නැත්තම් ඒකයි අර අර සත්‍යනි ප්‍රේමතිලගේ අන්න ඒක බොහොම වැදගත් ඒක ලියාගන්න එක අමතක වෙනවා නම් ප්‍රකට අනුපස්සනාවන්ට වැඩෙන්න ඉඩ හරින්න. අනිච්ච අනුපස්සනාවට ඔටෝමැටිකලි වැඩෙන්න ඉඩ හරින්නේ. සෑම දෙයකම අනිත්‍ය අපිට ඉබේ පේන්න අරින්න. දැන් හાર્ට් එකක් ආවත් මෙතන පපුව අල්ලන් මැරෙන්නේ නැතුව ඒක වේදනාවක් වශයෙන්. මැරෙනෝ නම් මැරේ ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් හටගෙන මේ මත දිගේ ඇවිල්ලා මේක ගියා. මේ බුදු අම්මෝ මගේ පපුව කැක්කුමයි කියලා උතන පොලේ හැපෙන්න ගන්නකොට තමයි එතන කර්ම හැදෙන්නේ. ඒලයි මලොත් එහෙම ගෙලින්ම ඉතින් ආයි කිසිම සමාවක් නැහැ. පැහැදිලි නේද කියන්නේ? ඒක නිසා රිතාවත් ඇඳගත් ප්‍රකට අනුපස්සනාව. වේදනානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව ඕන එකක්. තමන්ට තේරෙනවා නම් වේදනාවක් ඇවිල්ලා ගියා කියලා. ඒක දැකගත්තා නම් වේදනානුපස්සනාව මේ මේ අනිච්චානුපස්සනාව එතන සම්පූර්ණයි. එතන අනිච්චයි අනිත්‍යයි කියලා කියන්න යන්න දෙයක් නැහැ එතන. ඒ එන දේවල් තමන පාලනය කරන්න බෑ කියලා තමන්ට අස්පනා පිට මේක පේනවනම් එතන අනාත්මේ පේන. ඊළඟට සංස්කාරය හැමතිස්සෙම ඇතීම් නැතිීම් දකිනකොට ඒක ආදීනව. මේ ස්ථීරෝ සංස්කාරයක් නැහැ කියනකොට ඒක ආදීන ආදීවන අනුපස්සනාව ප්‍රකට වෙනවා. ඒතර ආදීනවයට අපි නැවත නැවත මේ සංස්කාරය තුළට යන්නේක නතර කරන එක. මේ එන හිතවිලි ඔස්සේ යන්නේක නතර කරන එක ඒක නිරෝධානුපස්සන. නිරෝධය කියන්නේ සර්කල් එක සයිකල් එක කඩනවා. රෝධය කියන්නේ කැරකෙනවනේ. අපි ආයෙ ඔන්න සංස්කාරය වෙත යනවා. ආයෙ ඒකේ ආදීනව දැකලා දුව ආදීනවෙන්ගෙන් දුකටපත් වෙනවා. දුකටපත් වෙන ආයෙ ඒ සංස්කාරය පස්සෙම යනවා. උකට දැන් රෝදය. රවුමට යනවා. රෝදේ කඩන එක තමයි නිරෝධය කියලා කියන්නේ. නැවත නැවත සංස්කාර වෙත යන එක නතර කරන එක. ওই සීල අනුපස්සනාවන් හැමතිස්සෙම තමන්ට නොදෙනී යනවා. තව තමට සිහිය නැති නිසා අපි එන අරමුණට අහු වෙනවා මිසක් ඒක අනිත්‍ය දකින්න අපි උත්සාහ කරන්නේ නැහැ. දැන් ස්පර්ශයට හිත යදුවා ඒක මැත්තේම වැහින්න යන්න අවශ්‍යතාවයක් නැහැ අපිට. එක ස්පර්ශයකින් ඊළඟ ස්පර්ශයට යනකොට අර ස්පර්ශය අනිත්‍ය වෙලා තමයි අර ස්පර්ශය ප්‍රකට වෙන්නේ. ආස්වාසයෙන් ස්පර්ශය අනිත්‍ය වෙලා තමයි ප්‍රාස්වාසය ප්‍රකට වෙන්නේ. ඉතින් කායानुපස්සනාවෙත් අනිච්චානුපස්සනාවක් තියෙනවා. අපි ඒක බරපතල විදිහට ගත්තේ නැතුණාට ආසාසෙරි හිතේ දුව කියන්නේ උතර අනුපස්සනා 18න් සෑහෙන ප්‍රමාණයක් ඕකේ තියෙනවා. අනේ මනුපස්සනා වැඩෙන පිළිවෙලට අපි එදිනෙදා ජීවිතේ හදාගත්තොත් අනේ එතකොට අපිට සෝවන් වුණේ නැතත් අපිට බය වෙන්න දෙයක් නැහැ. වේදන කොහොම වැරුණත් අපි සිහිය පවත් වෙනවා පවත් ගන්න පුළුවන්. අනුපස්සනාව වැටෙනවා. ඉතින් විදර්ශනාව යනවා. පටිච්චසමුපාදේ නතර වෙනවා. මාර්ගඵලයක් නැතත් මරණ වෙලාවේ මාර්ගඵල ලැබෙන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම මත තියා ගන්න ඕන ඒ පුහුණුව. පුහුණු උනාට වැඩක් නැහැ. පුහුණු වෙන්න ඕන මොන විදිහට? කොයි විදිහටද මේක පුහුණු වෙන්නේ? දැන් බලන්න ශෂිනි ප්‍රේමදීරක උපාසිකාව එයා නිදාස්තනමාර්ගයේ පොත කියවලා ඒ කියන්නේ මේ පටුනේ කන්ටෙන්ට් එකකින් අවශ්‍ය මාතෘකා තෝරගෙන එයාව වෙනම ස්ටඩි කරලා ඒකේ හොඳ දැන් දැනුමක් තියෙන පිටු අංකේ කියන්න පුළුවන් එයාට. ඉතින් සමහර වෙන්න මම දන්නවා අර මට ඒක නෝන කෙනෙක්ව එයා සක්මන් භාවනාව තනි කර පුහුණු වෙන්නේ විදර්ශනා මාර්ගයේ පොතෙන්. ලක්මන් භාවනට අදාළ පරිච්ඡේදයේ පිටු අංකයක් කිව්වොත් එයාට ඒ පිටුවේ තියෙන දේවල් පවා කටපාඩම් කරනවා. මේක බලලා මොකක් හරි දැන් සක්මන කරගෙන යනවා. සක්මනේ මෙහෙම හැරෙන්න ඕනනේ. සක්මනේ හැරෙන්න ඕන කොහොමද කියලා තමයි දන්නේ නැත්තම් පොත බැලුවා හැරෙන්න ඕන තැන සිය පවත්වන්න ඕන විදිය ඒකේ තියෙනවා. අය 아무තෙන් කමටහවත් තාත් දාන්න අවශ්‍ය නැහැ එතන. නිසා තමන් ළඟ තියෙන දේ පවා ඒ තමන් ඒක අධ්‍යයනය කරන්න ඕන විදිය. ඒක ඇනලයිස් කරගන්න ඕන විදිය. දැන් මම ওই සූත්‍ර පිටකේ කියවලා ওই සූත්‍ර පිටකේ තියෙන ධර්මකාරණා ඒ මාතෘකාව වලට ගැළපෙන කොටස් වෙන් කරලා අඳුරගෙන ඒවා ඇනලයිස් කරලා වෙන් කරලා අඳුරගෙන ඒවා වෙන පොතක ලියලා වෙනම CR පොතක ලියලා එහෙම ගොනු කරලා තමයි මේ විදර්ශනා මාර්ග පොත නිර්මාණය කරලා තියෙන්නේ. මොකද සූත්‍රයක හැම කාරණාවක්ම වැදගත් නැහැ නේ අපිට අවශ්‍ය පොයින්ට් එක අරගන්න. ඒ කියන්නේ අපි හැමතිස්සෙම දෙයක් කරන්න යනවා නම් ඒ වැඩේට අදාළ තියරිය ප්‍රැක්ටිකල් කළ යුතු තියරිය හරියට දැනගන්න. තියරි දන්නේ නැතුව නිකන් ওই භාගාතේ වැඩ කළා හරියන්නේ නැහැ. හොඳයි අපි ශාස්ත්‍රණී උපාසිකාවට ඉදිරි ටික කරගෙන යන්න ඉඩ දෙන්න නේද? අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම වටිනා කරුණු ටිකක් ස්වාමීන් වහන්සේ පිළි කරා. අ ස්වාමීන් වහන්සේ අපි එහෙම දැන් දැනීම් එක්ක අගෙන යද්දී ඒත් අපිට සිතුවිලි එනවනේ ස්වාමීන් වහන්සේ මම ඊට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් මේ ගැන පොඩ්ඩක් කතා කරා දැන් හිත තියාගෙන යද්දි සිතුවිලි එනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට එක වාක්‍යයකින් උපක්‍රමයක් කියලා දුන්නා. ඒක තමයි හිතවිලි වලට වටිනාකම් දෙන එක අඩු කරන්න කියලා. හිතවිලි වල උපාදාන කරන එක අඩු කරන්න කියලා. ඒක ගැන සාකච්ඡා <laughs> කොට කියපු කතාව නේද? දැන් නැත්නම් කලින්ම. එහෙමයි. වෙනස. ඊට පස්සේ අපි මේ ගැන සාකච්ඡා කරද්දි කිව්ව එක. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා භාවනා මේ වැඩසටහනේ කියලා දෙනවා කියලා මේ භවයේදීම Tamanට මාර්ගඵල ලබන්න පාරමිතා තියනවද නැද්ද කියලා අපිටම බලා ගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා ඉල්ලක් කිව්වා. ඔව් ඒකෙදි මම මට මතක නැහැ මොකක්ද අදහස් කරේ කියලා මේ මේවා මේ භවයේදී මම දැන් අපි ස්වාමීන් වහන්සේ දැන් ඔය සිතුවිලි වලට වටිනාකම් දැන් ඇත්තටම භාවනාව තුළදී අපිට තේරෙනවා සිතුවිලි කියන්නේ මහා බරක් කියන එක. මහා බොරුවක් වේ කියන එක තේරෙනවා. ඒ කියන්නේ මනසට පීඩාවක් කියන. ඒ හින්දා අපිට සිතුවිලි පස්සේ යන්න ඕනේ නැහැ මේක භාවනාව කරද්දී අපිට දියුණු වෙද්දී අපිට ක්‍රම ක්‍රමයෙන් වැටහෙනවා. ඒ කියන්නේ සිතුවිලි පස්සේ යාමම හිතට හිතට වෙහසක් කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා තමන්ගේ සිතුවිලි විදිහම ඉඳ යන්නේක අඩු කරාම මේ තමන්ටම බලා ගන්න පුළුවන් කියලා තමන්ගේ භාවනා දියුණුව පාරමිතාව. ඔකෙන් අපේ ජීවිතය අපි ගත කරන්නේ සිතිවිලි රස විඳීමෙන්ද එහෙම එහෙම නැත්නම් සිතිවිලින් තොර අවස්ථාවේ. ඒ කියන්නේ අපි කැමති සිතිවිලි වලින් තොර සිත විස්රාමයටපත් වෙන එකද එහෙම නැත්නම් සිත විස්රාමයටපත් වෙන එක නිකන් මේ හිසේ එකක් කොමක් එපා වීමක් එහෙම නැත්නම් අර ගුහාවක් ඇතුළට යන ගතියක් අඳුරු ස්වභාවයක් මේ කමඨා වර්තාවල තීන මෙහෙමයි හිස් බවක් අවකාශයක් ගුහාවකට යනවා කියලා කියනවා. පහලට කඩාගෙන වැටුණා කියලා කියනවා. සේරම නැතු වුණා කියලා කියන ඊට මම හොයන්න ගියා කියනවා. භාවනාවේ පාවුණා කියනවා. අන්න ඒ ඒ අයට මේ භවයේ නිවන් දකින්න බෑ. ස්ථීරවම ප්‍රකීත හැකි. Tamanටත් ඒක බලන්න පුළුවන් භාවනාවට වාඩි වෙලා. සිතවිලි රහිත අවස්ථාවේ Tamanට කොච්චර ඉන්න පුළුවන්ද? චේතනාවක් පහළ කරගන්න නැතුව. Tamanට එක gederedima භාවනා මධ්‍යස්ථානයකටවත් කොහෙටවත් යන්න අවශ්‍ය නැහැ. Tamanට gederedima භාවනා කරලා බලන්න පුළුවන්. Tamanට ඒව ඉන්න අර ප්‍රියතාවයක් තියෙනවා. මනසේ මනසේ ඒකාග්‍රතාවයේ ප්‍රිය භාවයක් තියෙනවා. එහෙම නැත්නම් අර සිතවිලි ගෝසාවට එන හිතවිල්ලක් එක හිත හිත යනකොටද භාවනාව යනවා කියලා දැනෙන්නේ. එහෙම නැත්නම් භාවනාව යනවා කියලා තමයි දැනෙන්නේ අර හිතවිලි නැතුව. සංසුන්ව තැම්පත් වෙලා තියෙන අවස්ථාවේදීද මේක තමයි මම කරන්න ඕන. මට මෙතන ඉන්න පුළුවන්. කියලා දැඩි විශ්වාසී විශ්වාසය. ඒකට වටිනාකම දිය යුතුයි. කියලා Tamanට ඒ ඒ දිශාවට යන ස්වභාවයක්, ඒ පැත්තට නැම්බෙන ස්වභාවයක් හිතේ තියෙනවා නම් මේක නැවත නැවත කළ යුතුයි. භාවිතා බහුලීකතු බහුල කරනවා. ද තමන්ට දැනෙන එහෙම නැත්නම් මේවන විකාරයක්ද කියලා භාවනාව නතර කරන්නේ. ඉතින් තමන්ටම කර බාහන බලන්න. භාවනාවට වාඩි වෙලා ඉන්නකොට නිකන් අර එපා වීම නිකන් මොන විකාරයක්ද මේ කියලා එහෙම හිතනවනේ. අන්න එහෙනම් යාට මේ භාවේ කොච්චර උත්සාහ කරත් භාවනාවෙන් නිවන් දකින්න බෑ. ඒ වගේ අය දැන් මට මතකයි ඒ දවස්වල ඔය මේ මම බයෝ සයන්ස් වල ටියුෂන් ක්ලාස් යනකොට කෙමිස්ට්‍රි වලට ගියේ අර ප්‍රසන්න බද්දිතා සර්ගේ ක්ලාස් ගියේ. එයා කියනවා මේ මොකද්ද මේ මේ කෙමිස්ට්‍රි ගණන් මේ ගණන් හදන්න බැයි නම් කරුණා කරලා ආට් කරන්න යන්න. තාම කල් තියෙනවා. මාස 6ක් මාස 6න් බුලා ආට් සබ්ජෙක්ට් තුනකට දාගන්න. සමහරු ඉන්නවා මාස 6න් ගිහිල්ලා කියන්නේ සයන්ස් කරන එක නතර කරලා සයන්ස් කරගන්න බැරුව ආට් කරලා මාස තුනෙන් ඒ තුන ගත්තා ඉන්න. ඒක නිසා බොරුවට ජීවිතේ නාස්ති කරගන්න එපා. ඒක නිසා කරුණාකරලා අදම ක්ලාස් එක නතර කරලා ආට් ක්ලාස් එකකට යන්න කියලා මාරු වෙන්න කියලා සබ්ජෙක්ට් එක මාරු කරගන්න කියලා කියනවා. අන්න ඒ වගේ Tamanට ඇත්තට මේ මනසේ ඒකාග්‍රතාවයේ ප්‍රියතාවයක් නැත්නම් බුරුණ පාලි නාස්ති කරගෙන ඉන්න අවශ්‍ය නැහැ ඇත්තටම. තමන්ට තියෙන ඔය දන් දෙන එක ඒව කර කර ඉන්න තමයි ඉතින් සිද්ධ වෙන්නේ. හැබැයි කවුරු හරි මේක කරගන්න දැන් අපි උදාහරණයක් ගත්තොත් බාහිදාරු චිරි හිතන්නේ මොන මාර්ගඵලයක්වත් මොකක්වත් නැහැ සමාධියක්. අර දවස් 7ක් 8ක් කෑම කන්න නැතුව निराහාරම් මැරණකම් අපවත් වෙනකම් භාවනා කරානේ. භාවනා කරේ කිසිම ප්‍රතිඵලයක් නැතුව. ප්‍රතිඵලයක් නැතුව භාවනා කරන්න ඒත් කොහොමද ඒක අපි කරන්නේ? දැන් උදාහරණයක් ගත්තත් අපි හැමදාම අපි දෙසැම්බර් මාසේ හිතනවනේ ජිම් එකට ගිහිල්ලා ඇඟ ඉඟේ බර අඩු කරගන්න ඕන කියලා හිතනවා. ජනවාරි 15 වෙනිදා ඔන්න මම ජිම් එකට ගෙව්වා අවුරුද්දටම ගෙවලා ඔන්න යනවා මේ එක්සර්සයිස් කරන්න. හැබැයි වන සුමානයක් දෙකක් කරනවන බරමයින බරේ බර පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. මරට තිබ්බටත් වඩා වැඩිලා. ඇයි අර එක්සර්සයිස් කරන්නේ කකානේ? කකා බිබී තමයි කරන්නේ. පොඩ්ඩක් අර මේක පැදලා ඉන්න අන්න කරනවා. ඊට පස්සේ බර අඩු වෙන්නේ නැහැ. එතකොට එයා මොකද කරන්නේ? දැන් බා ව්‍යායාම කරාට බර අඩු වෙන්නේ නැහැ නේ. ඉතින් මේක කරත් එකයි නැතත් එකයි කියලා ඉතින් නොකර ඉන්නේ. හැබැයි කවුරු හරි ඉන්නවා එයාගේ බර අඩු වෙන්නේ නැහැ. වර්කවුට් එකක් කරාට බර අඩු වෙන්නේ නැහැ. හැබැයි ඒක නිකන් හොබි එකක් විදියට නිකන් කරනවා හැමදාම. පැයක් දෙකක් කරනවා. හැමදාම එයා කර කර යනවා. අන්න යාට මාස 3ක් 4ක් 5ක් යනකොට අර අඛණ්ඩව කරපු එකේ ප්‍රතිඵලයක් නැහැ නිකන් ඔහි කර කර යනවා ඉතින්. ප්‍රතිඵලයක් එන්න පුළුවන්. අර අර මම කලින් දැන් කිව්වේ පාසිකාව වඩාත්තාව 60 60ක් 70ක් දැම්මට පස්සේ තමයි දැන් තමයි භාවනා හරියන්නේ. ඒ හරියන්නේ ඉන්නේ දෙන උපදේශ අනුව දැන් ඒ කමඨා වර්තා ස්වර්ණා ඉන්න ස්වර්ණා උපාසිකා ඉන්නනේ. හේරත්. ආ ඉන්නකෝ ඒ ඉන්නකෝ මං කමඨා වර්තා තියෙන මං කියන්නේ. ඒ දෙන වැරදි. වර්තා මං තියාගෙන ඉන්නේ. ඉගෙන බා සංසන්දනාත්මකව පෙන්වන්නම් භාවනා දියුණු වෙන විදිහට භාවනා කරන විදිහ සහ ඔච්චර භාවනා කරන්නේ එක තැන. නතර වෙන්න හේතුවක් තියෙනවා. මොන දෙයකට හේතුවක් තියෙනවා. ඒක තමයි ප්‍රඥා පාරමිතා පිරි නැති එක. තමයි ඒක ප්‍රධාන හේතුව. මේ ප්‍රඥා පාරමිතා පිරි නැතුව දෙන උපදේශ තේරුම් ගන්නත් බෑ. දෙන උපදේශ තේරුම් ගන්න බැරුව කොහොමද ඉතින්නේ? භාවනාවත් ඇදී නිවන් දකින්නේ කොහොමද? අද කියන එක ඒක තේරුම් අරන් හෙට භාවනාව කරලා මෙන්න මේ උපදේශය දුන්නා මෙන්න මේ උපදේශය මම ක්‍රියාත්මක කරා මෙන්න ලැබුණු ප්‍රතිඵලය. ඕක පැය 24ක් ගියාට පස්සේ ඕක කරගන්න බැයි නම් යෝගාවචරින්. යාක් කොහොමද නිවන් දැකීමේ නිවන් දකින්න සුදුස්සෙක් වෙන්නේ කොහොමද? ආයි භාවනා කරනකොට මතක නැහැ කලින් දුන්න උපදේශය මොකක්ද කියලා. දැන් අනිත් අයට කියලා තියෙනවා මේ හතරමා ධාතු දකිනවා කම්පන චංචල ස්වභාවයන් ඔක්කොම සතර මා ධාතු ලක්ෂණ ටික කියලා දීලා තියෙනවා අනිත් කමඨාවන්තර හැම එකකම. දැන් අලුතෙන් භාවනා කරගෙන යන අය මෙන්න මගේ ඔළුව කම්පණේ වුණා, කය කම්පණේ වුණා, අරක වුණා, මේක වුණා කියලා අර සම්මුති වශයෙන් ඒක ප්‍රකාශ කරනවා. පරමාර්ථය වටහා ගන්න නැතු. එයාට ආයිත් මා සතර මා ධාතු ගැන උගන්වන්න ඕන. තව එක්කෙනෙක් භාවනා කරලා එයාටත් කියන්නේ. ඒ කියන්නේ මේ කමඨා වර්තා අර නිවැරදිව අපි කියවන්නේ නැහැ මේ අත්දැකීමෙන් මොකද්ද මේ ලැබෙන ප්‍රතිඵල. දැන් තාම අර හුස්ම කැඩි කැඩි යන ස්වභාව. ඒවා දන්නේ නැහැ. ඔහේ දානවා. ඒ නිකන් භාවනාවට අදාළ නැහැ වගේ එක නිකන්. නිකන් ඔය දානවනේ. දැන් කඩේ මුදලාලිලා ඉන්නේ. ඒ තිබ්බත් එකයි නැතත් එකයි අර බාගට කුණු වෙච්ච ලවලු තියෙනවනේ. දෙනවා කිලෝ එකම දෙනවා රුපියල් 10යි. එහෙම. මේ ගොඩම ගන්න කියන රුපියල් 100ට ඒ භාගයක් කුණු වෙලා තියෙනවා. ඒ භාවනා අත්දැකීමුත් එහෙම අර භාගයට කුණු වෙච්ච එළවලු වගේ. තම දන්නේ නැහැ මේ භාවනා අත්දැකීමේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ මේ අත්දැකීම අවබෝධ කර ගැනීම. මේක වටහා ගැනීම. ඒක ඊළඟ භාවනාව. ඊළඟ භාවනාවට භාවනා වාරයේදී පාරයට ඒක සම්බන්ධ වෙන විදිහ. සම්බන්ධ කරගත යුතු ටෙක්නිකලි ඒක කනෙක්ට් වෙන විදිහ. දන්නේ නැති හින්දා තමයි හැමදාම එකම තැන යෝගාවචරය ඉන්නේ. සරණහිර උපාසිකාවේ ගමට භාවනාවක් දැකීමක් තියෙනවා. තැම්පත් සිටි ආසස් පාසසිදියා බලන් ඉන්නවා කියලා නේ. තීර නේද? මතකද? වර්තාව කරලා ලිව්වා. තැම්පත් සිටි. බලන්නේ වාක්‍යයේ තියෙන වැරද්ද. තැම්පත් සිටි හුස්ම දිහා බලන්. නමුතෝක අපි හරියට ලිව්වොත් කොහමද ඔක එන්න ඕන? හුස්ම දිහා බලන් සිටි බලාගෙන ඉඳීම නිසා තමයි හිත තැම්පත් වෙන්නේ. මෙයා කරන්නේ මෙයා හිත තැම්පත් වෙලා හුස්ම දිහා බලන්නේ. හිත තැම්පත් වෙන හුස්ම දිහා බලන්නේ නේ මොඩි. කොහොමද ඉන්නවද? ඉන්නවනේ. <laughs> හිත තැම්පත් කරන්නේ හුස්ම දිහා බලන්න නෙමෙයි හුස්ම දිහා බලලා තමයි හිත තැම්පත් කරන්නේ. <laughs> ඉතින් ඔන්න ඕවා තමයි ඉතින් භාවනා දියුණු වෙන්නේ නැති හේතුව. දැන් අපි හවසට ඒ ගැන කතා කරමු. තේරෙනව නේද? තියෙන වැරද්ද. හිත තැම්පත් වුණා. තැම්පත් සිතින් හුස්ම දිහා බලන්න. ඒක අවුරුදු 100ක් බලන් හිටියත් තැම්පත් හිතින් හුස්ම දිහා බලන් ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. එච්චර තමයි. හිත තැම්පත් කරන්නේ හුස්ම දිහා බලන්න නෙමෙයි. සම්මා සති සම්මා සමාධි සම්මක් ඥාන සම්මක් විමුක්තිය සඳහායි. දැන් හුස්මෙන් අපිට ඇති වැඩක් නැහැ. හුස්මේ ඔක කොච්චර බලන් හිටියද ඕක ඇති වැඩක් නැහැ. තමන්ගේ හිත තැම්පත්